අද අපි දැන් අපි අගතීන් හතර ගැන කතා කරන්නේ ගිය සතියේ අගතීන් දෙකක් ගැන අවධානය යොමු කළා. ගිය සතියේ කතා කළා අපි ඡන්දෙන් අගතියට යමත් ඊගාවට දෙවෙනි එක හැටියට ඉගෙන ගත්තේ ද්වේෂයෙන් අගතියට යම. ඒ යමතෝ ද්වේෂයෙන් අගතියට යමත් ඊගාවට අද අපිට තියෙන්නේ බයෙන් අගතියට යම ගැන. ඉතින් මේ බයෙන් අගතියට යම් ගැන කියන්නේ බයනේ. ඉතින් අපි බය ගැන පොඩ්ඩක් කතා කරමු. අගතිය කියන්නේ ඒකේ අපි අගතියකට යනවා. ඒ කියන්නේ ටිකක් වැඩි කුලක ඉලවලකට යනවා කියලා. ඒක බය ගැන පොඩ්ඩක් කතා කරමු. කොහොමද හිතක බයක් ඇති වෙන්නේ? දැන් මේක පොත්පත් වලින් තමයි මම දැකපු දේවල් මගේ එහෙම ගාපු notes තියෙනවා මේ මේ සූදානමක් ඇති නෙමෙයි කලින් අවස්ථාවල ගත්තා මම ඒවත් පාවිච්චි කරනවා. නමුත් මේ හිතේ බය කියන එක මේ ඇති වෙනවා තියෙනවානේ මට හරියට දැන් මම මෙතන දැන් අද මම කලින් කිව්වා කල්යන් මිත්‍ර හිට කියන්නේ චන්දසනක මහත්මිය මල්ලිකාස්සේ මේ යාළු යාළු කතා හින්දා මම මේ කියනවා නේද හිතේ බය ඇති පහුගිය දවස්වල ඔයගොල්ලෝ දන්නවා මම ඔය ලොකු දෙඩ දුක්ඛේ ඉවර නැහැ තාම තියෙනවා දැන් ඔය කොච්චර බණ කතා කරලා කොච්චර ධර්ම දේශනා කරලා කොච්චර මේ සාකච්ඡා කරලා මේ ධර්මය අපි දන්නවනේ අනිත්‍ය දුක් ඔක්කොම දන්නවා දැනගෙන ගත්තට ඒ තමන්ට වෙන වෙලාවේ හිතට එනවත් ඇති ගැම්මක් ගැම්මක් එනවා ඕක තමයි ඔක බයක් ඔය බය එන්නේ ඇයි කියන කාරණාව මතු කරගන්න ඕනින්ද තමයි මම ඔය අද කතා කරන සාකච්ඡාවකට ඉස්මතු කරේ ඉතින් ඒක මට තියෙනවනම් මම විශ්වාස කරනවා මේ තාමති මාර්ගඵලලාභින් නොවිචය නම් මෙතන ඉන්නේ අය නම් මෙතන ඉන්නේ අපි අනිත් කෙනෙක් දන්නේ ඒ අයට මේ තත්ත්වෙ මෙහෙම වෙන්න පුළුවන් සමහරවිට. ඉතින් ඒ නිසා ඒ නිසා වෙන්නේ මේ බිය කියන දේ ගැන අපි දැනගන්න ඕනේ මේ කියලා මට හිතුණා මොකද මේකේ මුල බිය නෙවෙයි බියට හේතු වෙච්ච කාරණාවල් හොයාගන්න. පුළුවන්ද කියලා බලන්න. දැන් ඒ ආරම්භයක් හැටියට මම මේ අපි කවුරුත් කියන පොතපතෙන් දැනගන්න කැමති නිසා මම කලින් ගහපු මේ ගත්තේ නෝට්ස් වගේ තියෙන ටිකකින් කියනවා මේ බය සූත්‍රය සම්බන්ධ කරගෙන බය සූත්‍රයේදී බයවන් හතර දෙයක් ගැන මතක් කරලා දුන්නා තථාගතයන් වහන්සේ ආත්මානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය හා දුර්ගති බය කියලා. මේ ආත්මානුවාද බය කියලා කිව්වේ කිසියම් පුද්ගලයෙකු මේ විදිහට සලකනවා නම් මම කයින් වචනේ සිතින්ද දුෂ්චරිත කරක් නම් එය මටම උපවාද කරනවා නේද කියන කාරණාව. මම මොකද අපි ධර්මයෙන් ගැස්සේ නැහැ තවන්ක වෙන්න බෑ මම අවංකවම කියන්නේ කල්යාණ මිත්‍ර පිරිසක් එක්කින්ද පසුගිය කාලවල මගේ සිතින් මේ එවැනි දේවල් මේ වුණා. මම මේ අවුරුදු 15ක් විතර දැන් ධර්මයේ කතා කරනකොට වුණා. ඒ වුණාට සිතින් එහෙම මේ දේවල් ඒ වුණාම ඒ තියෙන මේ ඒ ඇති වෙන සිත මහ පුදුම විදියට මේ දුක පුදුම වේදනාවක්. ඇත්තටම එතෙන්දි බයක් නැන්නේ පුදුම වේදනාවක් කලකිරීමක්. ඒ තමන් සිතින් තමන්ගේ අතින් තමන්ගේ හිතින් දුෂ්චර්යයක් වුණොත් එහෙම. ඉතින් නොසුදු නොකල නොසුදු නොකිය යුතු නොසිතිය යුතු දෙයක් සිතුනොත් එහෙම එහෙම වෙනවා ඉස්සර ඕක නෑනේ ඉස්සර එකක් නෑ තරුණ කාලේ කොච්චර තෝ හිතලා ඔයෙන් එන්ජොය කරනවා ඊට පස්සේ ඒක හිතක් ගන්න ඒක එන්ජොය කරනවා දැන් එහෙම දෙයක් උනායින් පස්සේ ඒක වෙනවා ඒක නොවෙන්න තරම් ක්ලේශයන් ප්‍රවීණ වෙලා නෑ නමුත් ඒක වෙනවා නමුත් ඒ උනාම ඇති වෙන මානසික තත්ත්වය හරිම අමාරුයි ඉතින් මේ සූත්‍රයේ දේශිතින් ආත්මානුවාද බය බය ගැන කියනකොට තථාගතයන් වහන්සේ කියනවා තමන්ම උපවාද කරනවා නේද කියලා අහනවා. ඉතින් ඒක කොහොමද වෙන්නේ? ඉතින් අපිට මතකයි අපි සතර ආහාරයන් ගැන අපි කල්පනා කළොත් එහෙම කාය වචී දුස්චරිත සියල්ලම සිදු වෙන්නේ මේ විඥාන ආහාරය සම්බන්ධ කරගෙනනේ. ඒ ඒ සිදුවෙන සංස්කාරයන් දුච්චනම් දුච්චනම් ඒක හොඳ නැත්නම් ඒ කරන පුද්ගලයාගේ අර උජු ගුණය අපි අර පවිණිත සූත්‍රයේදී කියන්නේ ඒ උජුසා ඍජුගුණ, ඒ උජුගුණේ, ඒ වගේම ඍජුගුණේ ආදීගේ දේවල් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ නේද? යම් කිසි පුද්ගලයෙක්ගේ ඒ උජුගුණේ නැති වෙනවා එයාගේ මේ සීලය නැත්නම්. ඒ උජුගුණේ නැති වෙච්ච පුද්ගලයාගේ අතින් දුෂ්චර්යයක් සිදු වෙනකොට එයාගේ ඍජුගුණේ නැහැ. එයාට සීලය නැති නිසා එයාට සීලය නැති පුද්ගලයාට බෑ තවත් කෙනෙක්ගේ ඉස්සරහට ගිහිල්ලා කෙනෙක් යාගෙන කතා කරනවා. ඒ සෙනග් ගවසනකට යන්න ඍජුව යන්න බෑ එයාට. ඉතින් දරුවන්ට පවා මොකද දැන් සමහරට බෑ යට. හිතේ හරි දුෂ්චරිත වෙලේ වරදක් නොකලා හිතේ හරි දුෂ්චරිත තියෙනවා නම් ඒක තියෙනවා. මේක කතාවට නෙමෙයි තමන්ගේ හිතින් බලන්න එහෙම වෙච්ච අවස්ථාවල තම තමන් හිතේ බලන ඕක වෙලා තියෙනවනේ. අපිට නම් වෙනවා. ඉතින් වර ඉතින් ඉතින් මෙන්න මේක තමයි මේ ආත්මානුවාද බය කියලා ඒ ඒ ඉතින්ද කියලා දුන්නේ. ඉතින් මේවා තුලිනුත් අගතියට යන්න පුළුවන්. මේ ආකාරයට වෙච්චව මානසික බය තත්ත්වෙකිනුත් අගතියට කියන්න පුළුවන්. මේ තමයි කතා කරන ගන්නවා සමාල් කියන්නේ. එතකොට ඊගාවට පරානුවාද බය කියලා ඒ සූත්‍ර දේශනාවේදී අපිට කියලා දුන්නේ කිසියම් කෙනෙකු මේ විදිහට කල්පනා කරනවා නම් ඒ කියන්නේ එයා කයින් දුෂ්චරිත කරනවා වචනයෙන් දුෂ්චරිත කරනවා දුෂ්චරිත කරනවා එහෙම කළාට අනිත් පුද්ගලෙක් තමන් මේ සීල සීලයක් නැති පුද්ගලික වශයෙන් හඳුන්වාගෙන තමන්ට දෘෂ්ණතාවය කියලා කල්පනා කරනවා. ඒ නිසා ඒ පිළිබඳ බයක් තියෙනවා. ඒක තමයි පරානුවාදික. සාකච්ඡාවට සමත් වෙන කාරණය. සාකච්ඡාවට අපි මේ පොඩ්ඩක් මියුට් කරගන්න. හොඳයි. සංසාරලා මයිකේ මියුට් කරගන්න. දැන් ඒක දැන් ආත්මානුවාද බය කිව්වේ Taman Tamanටම උපවාද කරගන්නවා. පරානුවාද බය කිව්වේ මේ වෙනත් අය දොස් කියාවි කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඕක මට නම් එනවා. ඊයේ පෙරදා වගේ ඒක දොස් ශාරිත සිතිවිල්ලක් ඇති වුණාම වෙන කෙනෙකු ඕක මේ මේ දැනගත්ත වුණත් මට මෙහෙම අදහසක් ඇති ආවයි කියලා කොහොමද මේ මේ මෙච්චර මේ බණ කතා කරන මෙච්චර මෙහි මිනිසෙකුට ඈ මොන තරම් එක ලැජ්ජාවද බුද්ධාගම ඒව ඒ ආකාරය හැඟීමකුත් ඇති වෙනවා. ඒ පරාණවාද බය කියලා කිව්වේ ඒකයි. ඉතින් මේ බලලා හිතනකොට තථාගතයන් වහන්සේ මේ අපේ හිත අපේ හිත ඇතුළෙන් නම් බලනවා වගේ මේ අපේ හිත තුළ තියෙන දේවල් හැම අවස්ථාවෙදිම කියලා තියෙනව නේද කියන කාරණාව. එතකොට මේ ආකාරයට මේ දැන් මේ දෙකේදීම කිව්වා වූ මේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත අපි කරන්නේ මොකක් නිසාද කියලා හිතුවොත් අපි කියන්නේ තමන් මම කරන්නේ මගේ අතින් එහෙම හිතෙන්නේ ඇයි කියලා මට තේරෙනවා මේ කාමච්ඡන්දේ නිසා තමයි මේක වෙන්නේ කියලා. ඉතින් අපිට තථාගතයන් වහන්සේ කියලා දුන්නේ බය සූත්‍රයේදී කියලා දුන්නා ඇත්තටම මේ බය කියන්නේ කාමයට කියන නමක්මයි කියලා තියෙනවා. බය කියලා අපි කියන්නේ කාමයට කියන නමක්මයි. බය නැගිටියාම අපි කියන්නේ බය කියලා කියන්නේ කාමයට අයිති නමක්මයි. එහෙමනම් කාමච්ඡන්දයමයි මේ බය ඇති කරන්නේ. මම එතන තමයි මූලික වශයෙන් මුලින් කියන හැදී මේ බය ඇති කරන්න හේතුව සිතල බැලුවොත් ඔය මොන විදිහේ බයක් වුණත් ඇති වෙන්නේ තමන් ඒ කරා වූ සංස්කාරයක් නිසා. ඒ සංස්කාරයක් තමන් කරලා තියෙන්නේ කාමච්ඡන්දේ නිසාමයි. කාමච්ඡන්දේ නිසා ඇතිවන්නා වූ රාගය තුලින් තමයි ඒ ඒ ඒ ආකාරයේ දෙයක් කරලා තියෙන්නේ. ඒ සංඥා විපල්ලාස කරගෙන ඒ සංස්කාරයක් කරපු නිසා තමයි මේ ඒ ආකාරයේ බයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දැන් මම ගොඩක් කතා කරන දේ මම දේශනාවම කරනවා වෙනවා. ඒ නිසා එහෙම නැතුව අපි මේ මතු කරපු කාරණාවන් පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. සමා වෙන්න අද මම අර කිව්වා වගේ අපේ මේ සාකච්ඡා මණ්ඩලේ පවත්වාගෙන යන්න තියෙන බැරි වුණාම නිසා අපි මේ සාකච්ඡා කරන්නේ. නැවත මේ මතක් කරපු මම ඒක නිසා බොහොම අගය කරනවා කල්යන් මිත්‍රගේ අනුග්‍රහය. ඒ නිසා අපි ඉතින් අපි අපි කතා කරන දේවල් තුලින් අපි ප්‍රයෝජන ගන්න බලමු. ඒක නිතුවක් කියපු දේවල් පිළිබඳව එහෙම නැත්නම් තමන් ගද්දකින් මත කාටවත් කියලා දෙන්නටත් වඩා මේ මේක මේක ඇත්ත නේද? ඕගලන්ට කියලා තියෙනව නේද? අන්න ඒ විදිහට කියන්නකෝ බලන්න. හිල්ලුක් මාත් හොඳයි එහෙම දෙයක් පටන් ගන්න. <coughs> තෙරුවන් සරණයි සමා වෙන්න තෙරුවන් සරණයි හැම දිනාටම <coughs> බය කියන එක මේ මට දකින්න ගොඩක් මේ සංකීර්ණ මේ මාතෘකාවක් ගොඩක් පැතිවලට විහිදෙන මගේ දැනුමත් දැනුමට වඩා අත්දැකීම් තමයි තියෙන්නේ ගොඩක් ඒ සම්බන්ධයෙන් මේක අත්දැකීම් සහ ඒ තුලින් මේ මාර්ගයේ දැන් ඉතින් ඔය මේ යන යන යන විදියට ඒ දකින දකින දේවල් <coughs> මට හිතෙන්නේ දැන් ඔළුවට එන්න එක සැරේම මේ ගොඩක් මම අතර මේ දල්වත් මහත්තයෙක් වගේ ලොකු මේ සූදානමක් නැහැ නමුත් මේ ඔළුවට එන දේවල් පුළුවන් තරම් මේ සතියෙන් ඉඳගෙන කියන්න බලන්නම් අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියන දෙක තමයි මගේ ඔළුවට ආවේ. ඉතින් තණ්හාව තණ්හාව නිසා තමයි තණ්හාව තමයි හේතුව බයට කියන එක අපි දැන් ওই හතර ප්‍රභේදයක් ගත්තත් අන්තිමට තියෙන්නේ තණ්හාව කියන එකයි මට හිතෙන්නේ. එතකොට බය කියන එක අපිට මේ ඇති වෙන දුක් වේදනාවක් මේ තිබෙන තණ්හාව නිසා යම් යම් දේවල් වලට තියෙන ආසාව තණ්හාව අපි යම් දේවල් ප්‍රිය වශයෙන් ගන්න නිසා විශේෂයෙන්ම ප්‍රිය වශයෙන් ගන්න නිසා ඇතිවන තණ්හාවෙන් ඇතිවන යම් කිසි ආකාරයක ප්‍රතික්‍රියාවක් කියලා කියන්න පුළුවන් ඇතිවන අප්‍රසන්න හැඟීමකට ඒක දුක් වේදනාවකට අපි එහෙම කියමු. දැන් අර පය කියන එක අපි හැමෝටම තියෙනවා. ඒ වගේම තමයි ඒක ගැන කිසිම මේ මම හිතන්නේ මේ දුක් වෙන්න හේතුවක් නැහැ මේ බයක් තියනවා කියලා දැන් අපි දන්නවා මාර්ගඵල ලැබුවා වුණත් දැන් ඔය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී වශයෙන් තිබෙන තත්ත්වවලදී පවා එතනදී තණ්හාවක් තිබෙනවා තණ්හාවක් තියෙනවා කියන්නේ එතනදී යම් කිසි ආකාරයක බයක් ඇති වෙනවා තමන්ගේ ඒ තිබෙන යම් යම් තත්ත්වයන් පිළිබඳව ඉතින් මේ බය මේ විදිහට තියෙද්දි ඉතින් අපිට තියෙන හොඳ හොඳ දේ තමයි අපි මේ මාර්ගයේ ඉන්න නිසා ඕනෑතරම් මේ විදිහම ඒවට තියෙනවා මේ බුදුජන් වහන්සේගේ ඉතින් ධර්මයේ ඕන තරම් කරුණු තියෙනවා මේවා මේ හදාරන්න ඒ වගේම මේවා තුළින් මේ මේ බය කියන දේවල් වලට මුහුණ දෙන්න. මේක මේ අපි මේ සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙක් විතරක් නෙවෙයි භාවනාවකට යන යෝගාචරයක් වෙනකම්ම විවිධාකාර අවස්ථාවලදී ඕක ඇවිල්ලා තියෙනවා මාමත් මුහුණ දෙලා මුහුණ දීලා තියෙනවා විවිධ අවස්ථාවලදී. දැන් කලින් කිව්වා එක මේවට මේකට මුහුණ දෙන්න තියෙන දේවල්ම තියෙනවා සත්‍තිස් බෝධි ප්‍රාක්ෂික ධර්මවල සඳහන් වෙලා. මොකද ඒක මාර්ගයේ කොටසක්. දැන් පංචින්ද්‍රිය කියලා ගන්න සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥාවලම තියෙනවා මේ බයට බයවල් මුහුණ දෙන්න, මේ හිතට දෙන්න බයවල්, මේවට මුහුණ දෙන්න, මේ ජීවිතයේ ඇති වෙන දේවල්ට මුහුණ දෙන්න උනත් යම් යම් හැකියාවල්. ඉතින් මේක දැන් උදාහරණයක් අසින් අපි දැන් අර සමහරවිට හිතනවා මේ අපි මේක කළොත් යම් කෙනෙක් මේ පිළිබඳව පැරදි විදිහට අපි ගැන හිතයි මේ වගේ දේවල් දැන් දැන් අර හිරියොතප්ප කියන එක ගැන අපි පැත්තකින් තියමු පොඩ්ඩක් ඒක ඉතින් ඒක ඒක ඇත්තටම එතනදී ඒක හොඳ පැත්තකට යවෙනවා අපිව මාර්ගේ දැන් අපි සමහරවිට හිතන දැන් මේ ඇඳුමක් වගේ දෙයක් හරියකට ඇඳගෙන නොගියොත් සම් කෙනෙක් අපි ගැන වැරදියට හිතයි ආදි වශයෙන් යම් යම් බොහෝ වෙලාවට මේ වගේ හිතවිලි ආවත් එකක් එකක් තමයි දැන් මම මම පෞද්ගලිකව යුක්භාග ඉතර ගන්න දෙයක් ශ්‍රද්ධාව එතනදී. දැන් හිතනවා දැන් මේ බුදුරජාණන් වහන්සේලා මේ රහතන් වහන්සේලා මේ පෙරපුවත් නැතුව පාවහන් මුකුත් නැතුව සිවුරු දෙකක් විතරක් මේ පරණ රෙදි වලින් හදාගත්තු සිවුරු දෙකකුත් ඇඳගෙන මේ වව්වෙම මේ ගොඩාක් දුරවල් ගමන් කර කර මේ ගමන් කරාට මේ කවුරුවත් කියලා උන්වහන්සේලාට අගෞරව කරන්නේ බලන්න මේ වැඳගෙන ඉන්න කීක කියලා. කවුරුවත් එහෙම අගෞරව කරපු කියලා අහලා නැහැ. ඉතින් ඒ වගේ හිතුවාම පස්සේ මේ මම කවුද කියලා අන්න ඒ වගේ ශ්‍රද්ධාව තුළින් සමහර දේවල් මගහැර ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඊළඟ ශ්‍රද්ධාවෙන් ජී. ඒ වගේම තමයි ඒකට ඒවට මුහුණ දෙන්න විරිය තියෙන්නත් ඕන. ඒ වගේ අවස්ථාවල් වලට මුහුණ විරිය තියෙන්නත් ඕන මේ ඒ වගේ දේවල් මූණ දෙන්න. ඉතින් මේක යනවා මේ මෙතන ඉඳන් ඒ වගේ අපි ලව් දේවල් වලින් දක්න දේවල් වල ඉඳගෙන අපි හිතමු දැන් භාවනාවේදී භාවනාව පිට ගියාමත් සමහරවල් දැන් අපි ඔය සමාධි තත්වයකදී ඇති වෙන අපි දකින මේ සිත් සංස්කාර ඇති වෙනවා මේ නැතිවීම වගේ නැති වෙලා සිතිවිලි ඇති වෙන ඒවා ඒ වගේම ඇති වෙන ඒවා මේවා මේක දිහා බලනකොට දැන් අර වර්තමාන මොහොත මොහොත විතරමයි තියෙන්නේ. ඊට එහා නිකන් මුකුත් නෑ වගේ මේ දෙපැත්තක්ම නෑ වගේ නිකන් මේ විශාල මේ බයක් ඒ වගේ ඒවා ඒවත් ඒ තැන්වලත් ඇති වෙන විශාල බයක් මොකද අල්ලගන්න තැනක් නෑ. ඉතින් අන්න ඒ වගේ ඒවා ඒවට මම හිතන්නේ ඒවා ඒ වගේ දේවල් ඒවා ඒ ඒ මම කියන්න හදන්නේ ඒ තත්ත්වේ උනත් ඒ බය ඇති වෙනවා. ඉතින් ඒවත් අර කලින් කෝගේ ප්‍රඥාව යම් යම් දුරකින් ප්‍රඥාව තුලින් අපි මේවා කරගන්න ඔය භංග ඥාන කියලා එහෙම තියෙනවා ඥාන. ඉතින් මම ඔය මනම් වශයෙන් නම් ගොඩක් කියන්න යන්නේ ඉතින් ඒවා ඒවා මේ ඒ දියුණු වෙන්න ඕන ඒ වගේ බයවල් නැති වෙන්න. ඉතින් ආදී ඒ ආදී වශයෙන් මම කියන්න හැදුවේ මේ බය කියන එක අපි මේ සාමාන්‍ය ජීවිතයේදී ඉඳලා අපේ මේ යෝගාවචරයේ මේ භාව මාර්ගයේ යම් යම් තත්ත්වයන් ලැබුවා හැම දිනෙකටම ඒක බලපවත්වනවා. ඉතින් අපේ ධර්මයේ ඕනතරම් අපිට මේ පිළිබඳ උපකාර තියෙනවා මේවා මුහුණ දෙන්න. ඉතින් මේ අපි අර විරිය විශේෂයෙන්ම විරිය සහ සද්ධාව තියෙන්න ඕන. මේ මේ මේවා මේවා ප්‍රයෝජන අරගෙන අපි මේ මේවායින් ඉගෙන ගන්න. ඒක ඒක තමයි මම නම් කරන්න හදන්නේ. මේවා මේ ඉගෙන ගැනීමට අවශ්‍ය දේවල් වශයෙන් මේ මාර්ගයට යන්න මම පාවිච්චි කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආදී මාත්‍යා බොහෝම පින් හොඳ දාමත්‍යා බොහෝම ප්‍රායෝගික වැදගත්කම් ගොඩක් ඉදිරි කරන්නේ අපි නැවතත් මම පොඩ්ඩක් කතා කරගන්න. එහෙනම් මේ ආදි මහත්මයා ඔබතුමා අද එනවා කියලා අමතකුණා. ඒකයි මම මුලින් හොයලා ගත්තේ නැත්තේ. මේ දැන් ගත්තා. මම හිතුවා දානිකයන් දවස කියලා බොහොම පින් සම්බන්ධ වුණාද. මේ හොඳයි අපි බයෙන් නැගිටිරියම් ගැනයි කතා කරන්නේ. අපි පොඩ්ඩක් මුලින් බය ගැන මම කතා කරා. ඊට පස්සේ දිල්ලුක් මහත්තයා කතා කරා. ඉතින් මම නැවතත් පොඩ්ඩක් මතක් කරනවා මේ අපේ පටිඥානන්ද හඳුරුන්ගේ පටිසම්පාද දේශනාවේ 186 වෙනි දේශනාවේදී උන්වහන්සේ කියලා දුන්නා අපිට මේ විඥාණය නාම රූපයේ පිහිටීමක් නොලබයිද? එකල්ලි එහෙම නැත්නම් මේ අවස්ථාවේ නැවත ජාති ජරා මරණ නැවත උපත්ති ආදී සිදුවිය හැකිද කියලා මේ ආනන්ද හාමුදුරන්ගෙන් බුදුහාමුදුරුවෝ ඇහුවා කියලා. එතකොට එහෙම නැත මේ ස්වාමීන් කියලා කියනවා. එහෙමනම් එයින් පෙන්눔 කරන්නේ මොනෑම ආකාරයකින් හෝ විඥාණය නාම රූපේ නොපිහිටන තත්වයකට පත් කරන්න පුළුවන් නම් අන්න නැවත උපත ඉවරයි කියන කතාව. සංසාරේ ඉවරයි. මම ඒක මේ මේ මොකද මේකද මේ මේ කෝට් කරා. හොඳේ පොතෙන්. එතකොට මම ඒක සම්බන්ධ කරගන්න හිතනවා මේ නැවත නාම රූපේ පිහිටන කතාවට එනකොට මේ අපි අගති ගමන් ගැන කතා කරන්නේ මේ දවස්වල අන්න ওই කාරණාව නිසා. මොකද ওই අගති ගමන් හතරේ ඕන ඔය අගති හතරේ ඕනම අගතියකින් ගිහිල්ලා අපි විඥාන තිතියක් හදා ගන්නවා නම් ඒ විඥාන තිතිය හදාගත්තොත් සංසාර ගමන කෙරෙනවම තමයි. ඒ විඥාන තිති ඒ කරා අපි යන්නේ ওই කිව්වා වූ අගති ගමන් හතර හරහා. කාම මේ ඡන්දෙන් අගතිය හරහා යන්න පුළුවන් රූපානුගත විඥානත් පිටියකට ඒ ආකාරයට ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා විඥානත් පිටියක් හදා ගන්න පුළුවන් බයෙන් අගතියට ගිහිල්ලා විඥානත් පිටියක් හදා ගන්න පුළුවන් ඒ විදිහට ඒ නිසායි අපි අගති ගමන ගැන මේ කතා කරන්නේ එහෙමනම් අපිට තේරෙනවා ඇයි මේ කතා කරන්නේ කියන කාරණාව අපි වෙනවා අද ફોકસ කරන්නේ බයෙන් අගතිය කරන නිසා තවදුරටත් ඒ ගැන හිතුවොත් එහෙම බයෙන් අගතියට යන්නේ කොහොමද? ඇත්තටම අපි බය ගැන ජෙනරලි කතා කරාට බයෙන් ඇත්තටම ධර්මානුකූලව හිතුවොත් බයෙන් අගතියට යන තැනට අපි එන්නේ අර විපල්ලාසවල ගමන් කිරීම නිසා තමයි. අපි දන්නවා පටන් ගන්න අපි සුබදේ සුබයි කියලා අරගෙන ඊගාවට දුකදේ සුඛයි කියලා අරගෙන ඊගාව ස්ටේජ් එකට ආවට පස්සේ තමයි මේ බය නැගිටිට වෙන්නේ. මොකද ඊගාව ස්ටේජ් එක අනත් අස්ස විච්ඡේදේ අස්සා කියලා ගන්න. අපි ඕනම දෙයක් ඉර්ෂණින් වෙනවනේ. අපි සුභයි අසුභයි ගත්තා දුකයි සුඛයි කියලා ගත්තා ඊගාවට අනත්ත උදී අත්තා කියලා එකපාරමක වෙනවා. නමුත් ඕඩේ එකක් හිතගත්ත අනත්ත උදී අත්තා කියලා ගත්තද මේ සංඥා විපල්ලාසය ඇතුණාද අර මේ අපි මේ මනෝ සංචිතන ආහාර ගැන කතා කරනකොට ඉගෙන ගත්තා වගේ මතක් වෙන අපිට ඇති වෙනවා දිට්ඨි උපාදානය නේ දිට්ඨි උපාදානයක් ඇති වෙනවා මොකද ඒ ඒ උපාදානයකටත් දිට්ඨි තමයි අපි අර දිත්‍යෝගයක් බවට පත් වෙලා ඒක පරාමාස කායජන්ත බවට පත් වෙලා ආශ්‍රව හදාගෙන දිත්‍ය ආශ්‍රවයක් ඇති කරගන්නේ. අන්නේ දිත්‍ය ආශ්‍රවයේ සල්ලයක්ගත වුණාට පස්සේ තමයි අපිට ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි බයෙන් නැගිට ගමනකට අපි යන්නේ. බයෙන් අගතියට යන්නේ හොනම් මොකක්ද අපි අපිට මේ අපි මේ අල්ලාගත්ත දේ තමන්ගේ මේ මගේ කියලා ගත්ත දේ අත්ත අත්ත කරගත්ත දේ අනත්ත දේ අත්තා කරගත්තේ දේ මම මේ මට හොඳයි මගේ කියලා ගත්තේ දේ නැති වෙයිද නැති වෙයිද කියන ඒ පය තමයි තියෙන්නේ මේ මගේ කරගත් රූපය නැති වෙයිද මේ මගේම රූපේ මගේ මේ අසලකට නේද ප්‍රශ්නේ මේ මම මරට මගේ ඇස් දෙක කියලානේ මම ඔය කියන්නේ ඔය ඇස් දෙක දැන් අර කෙමිකල්ස් ටිකක් දීලා තියෙනවා මේ දවස්වල ඒ නිසා ඒ නිසා නැති වෙයිද ඒක විපරිණාම වේද ඇස් පේන්නේ නැති වෙයිද එතන මගේ ඇස් දෙකනේ ඔක වෙන කාගකට හිටුණාට ඉච්චම ගාණක් නැහැ ඒ වගේ තමයි මේ මගේ ওই දේවල් ඈ ගෙදර ඒවට මගේ ගෙදරනේ ඕකට මොකක් හරි වෙයිද ඈ මගේ දරුවට මොනවා හරි වෙයිද මේ මගේ කරගත්ත දේ මගේ රස්සාව මගේ රස්සාවේ ප්‍රශ්න තියෙයිද ප්‍රශ්න වෙයිද ඉන්නේ එතකොට මේ මොකද ඒක ඇති වෙන්නේ ඇති වෙන්නේ බය ඒ මොකද මේ මග මම කරගත්ත නිසා අනත් ඒ සංඥා විපල්ලාශයේ පිළිවෙලට එතෙන්ට ආපු නිසා ඒක උනේ කොහොමද පටන් ගත්තේ අසුබ දේ සුබයි කියලා ඒ ඒ අසුබදේ සුබයි කියලා අරගෙන එකින් නතර වුණේ අපි ඒකේ තිබිච්ච දුක්ඛ භාවය දකින්න නැතුව ඒක සුඛයි කියලා ගත්තා එහෙමත් එතනක් නතර වෙන්නේ නැතුව ඒ සුඛයි ඒකෙන් දීපු සුඛයයි ඒකේ සියලුම දේ මේක මගේ කරගන්න ඕනේ කියලා ගත්තා ඒ ගත්තේ නිසා තමයි අපි මේ බයින් අගට යන්නේ එතකොට මේ මෙන්න මේ කාරණාව ගැන අපි හිතුවොත් එimhe මේ බයෙන් අගතියට ගිය පුද්ගලයා කටයුතු කරන්නේ මේ ඊටම මෝහයෙන්. ඒකට එයා කටයුතු කරන්නේ එයාගේ කටයුතු තියෙන්නේ මෝහයෙන්. මෝහ සල්ලි නිසා තමයි මේ මේ පුද්ගලයා මේ තව තවත් සම සංස්කාරයන් කරන්නේ. එයා කරන්නේ මොකක්ද දක්වන කියනවා කුම්මග්ග සේවනය. කුම්මග්ග සේවනය. ඔව් ඔව් ඒ කුම්මග්ග සේවනයේ ඉන්න පුද්ගලයා මේ තවත් බොරු ගොඩක් කියනවා නේද? බයෙන් බලwidetilde ඒ සමාජය කරගත්තේ දෙ නැති වෙයි කියන බයට කොච්චර බොරු කියනවද? හිතලා බලන්න අපි කොච්චර අපි අතින් කියවන්නා බොරු කියන්නෙම මේ මේ මම කරපු තමන් කරපු සංස්කාරයක් රැකගන්නනේ. ඒ සංස්කාර රැකගන්න බොරු කියනවා. ඒ මොකද මේ සංස්කාරයක් කරේ? උම්මගේ සේවනයක් කරේ මොකද ඒ වගේ වැරදි සංස්කාරයක්. මොකද අපි ඒ මාර්ගය කියලා අරගෙන ඒක මේ නැති වෙයි කියලා ඒක දැකගන්න ඇති බය නිසා තමයි ඒයන් සංස්කාරයක් කරේ. ඒ කරපු සංස්කාරය දැකගන්න ඊයාවට නොයෙකුත් බොරු කියයි. පරුෂ වචනත් කියයි. විසුණා වචනක් කියයි. සංකල්පලාවත් එමෙත දොඩයි මේ ඒ තමන් කියපු දේ දැක ගන්න. ඉතින් ඔතෙන්දී අපේ හිරුවත් අප ගැන මතක් වුණා මේ හිරුවත් අප ගැන අපිට කලින් මහත්යන් මතක් කරා. අපි දන්නවා හිරුවත් අප ගැන. ඔත්තප් කියන්නේ ඔත්තප්යක් නැත්නම් මේ අනෝ එහෙම නැත්නම් මේ අනොත්තප්ප ස්වરૂපේ වැඩි නම් ඒ පුද්ගලයාට පව් කරන එක ගැටලුවක් නැහැ නේද? අනොත්තප්ප ස්වરૂපේ වැඩි නම් පුද්ගලයාට පව් කරන එක ගැටලුවක් නැහැ. ලැජ්ජා බය නැති පුද්ගලයෙක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් එහෙනම් මෙතෙන්දි කතා කරන්නේ මේ තිබිය යුතු බයක් ගැන. ඒක හොඳ පැත්තට දිලුක් මහත්තයා කිව්වා වගේ. මෙතෙන්දී තියෙනවනේ තිබිය යුතු බයක් ගැන. අපිට දැන් විමර්ශනය කරලා බලනකොට පේනවා මේ තියෙන්න ඕන බය උත්ප්පේ නැති නිසා මිනිසුන් බයෙන් අගතියට ගොස් ජීවත් වෙන හැටි. ඒ නිසාම මේ නිවේදී අපාය දුක් විඳින්නත් බාටපත් වෙන හැටිත් අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණාවන් නිසා. සමානය කිරි පොඩ පැටුණක් දැන් ඉස්සෙල්ලා. ඒකත් දැන් මම ඔය ඉස්මතු කරන්න උත්සාහ කරේ මේ අනත්ත වෙච්ච දේ අත්තා කියලා ගන්න සංඥා විපල්ලාසය දක්වා ගිහිල්ලා තමයි මේ දේ වෙන්නේ කියලා. දැන් අපි අර ක්‍රොස් ග්‍රොස්ලි එහෙම නැත්නම් පිටින් පේන විදිහට බය ගැන කතා කරනවට අමතරව අපි මේවල ඇත්තටම මෙකනිසම් එක යාන්ත්‍රණය මොන නිසාද මේක අපි තුල වෙන්නේ? අපි තුල නෙමෙයි වෙන්නේ. දැන් මේක වෙන්නේ මේ මේ මෙතන ඉන්න මේ ශාන්ති මහත්මිය හරි සුරත් මහත්මිය හරි චන්ද්‍රදේශනායක ඒකට අතර නෙමෙයි ඒක වෙන්නේ. මේ ලලිත් දළුවත් ගැන තමයි වෙන්නේ ප්‍රශ්නේ. නේද? ඉතින් මම බලන්නේ මේ මං ගැන. ඒ නිසා උගලත් උගලන්ගේ උගලන්ගේ හිතර බැලුවොත් මේ සමානට ඔක වෙන්නේ මේ නිසා නේද කියන කාරණාව බලන්න තමයි ඕනේ. ඒ නිසා මේ මේ මට කියපු කාරණාව ගැන කියන්න පුළුවන්ද මේ මෙතන ඉන්න කල්යාණ මිත්‍රයෙකුට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තියෙනවා අද අපිට පුළුවන් නම් ඔබ වහන්සේලාත් එකතුනොත් බොහොම පිං සුමනතන හමුදුන් මෙහෙම අපිට යාළුවෝ යාළුවෝ හැටියට කතා කරන්නේ කල්යනා මිත්‍ර නිසා කියලා දීමක් හැටියට නෙමෙයි. ධම්මික ස්වාමීන් වහන්සේ ලයින් එක සම්බන්ධ වෙලා වගේ තියෙනවා උන්වහන්සේ ඉන්නවත් දන්නේ. එසේතත් උන්වහන්සේ නෑ මම හිතන්නේ සම්බන්ධ වෙමින් පවතිනවා වගේ පේන්නේ. හොඳයි. ඒ වගේම ශිෂ්‍ය සම්දානක ලයින් එකේ සම්බන්ධ වෙන බව බව පන්දන්න පේන්නේ තාම නැතුව ඇති නේද? ඉන්නවනම් කතා කරන්න හොඳයි. හොඳයි. මම ගෞරවයෙන් ආරාධනා කරනවා සේන මහත්මයාට. පෙරවන් සර්ණයි මම හිතන්නේ දඩුවත මහත්මයා ඉදිරියට මහත්මයා ගොඩක් දේවල් කිව්වා ගොඩක් වැදගත් දේවල් කිව්වා අතවසෙම ඒ බය කියන එක අර අගතියට යෑම ගැන තමයි ගොඩක් කලාවට තියෙන්නේ දැන් බය ගැන කියනකොට මම ඉන්ටර්නෙට් එකෙන් නිකන් සර්ච් කළා fear කියන එක එතකොට ඒකේ නිකන් ආවා මේ ඒකේ Uh, psychology එකේ definition එක හැටියට fear is a vital response to physical and emotional danger. එතෙන් ඒගොල්ලෝ කියන්නේ මේ fear එක නැත්තම් අපිව protect කරන්න විදියක් නැහැ කියලා. ඒතකොට legitimate threats වලට protect වෙන්නේ මේ fear එක නිසා කියලා. ඒතකොට ඇත්ත වශයෙන් අපේ බුද්ධ ආගම පැත්තට බැලුවාම ඔය ඔය සංසාර බයෙන් දනේද මේ මිනිස්සු අපි ගොඩක් දෙනෙක් නිවන් දැකෙන්න යන්නේ කියන එකත් මට තේරුණ මේ හිතුණා. මේ සංසාර බය කියන එක අත්‍යවශ්‍යම තියෙන ඕන බයක් නේද කියලා. එතන මේ බයෙන් අගතියට යෑමයි බය කියන එකයි දෙකක් කියලා මට හිතුනේ. එතන බයෙන් අගතියට යෑමයි අද අපි කතා කරන්න හදන්නේ. එතන බයෙන් අගතියට යන්නේ අත්‍යවශ්‍යම අර දලුවත් මහත්මයා දිලුක් මහත්මයා වගේ කාම කියන්නේ තණ්හාව නැත්නම් කාමයේ නිසා කියන එක පැහැදිලි. එතකොට මේ කාමය කියන එක ඇත්ත වශයෙන්ම අපි හැමෝටම තියෙන දෙයක්. මට එක සිද්ධියක් මට කියන්න කැමතියි මට මට වෙච්ච සිද්ධියක් මේ දැන් සමාන දෙක තුනකට ඉස්සෙල්ලා මම වැඩ ඇප්ලා ගෙදර එනකොට මේ මගේ වයිෆ් දොරලන්ට ඉඳලා බුක් කාලා සත්‍යයක් දැම්ම එකපාරට. ඒ දානකොට මම එකපාරට ගැස්සුණා. ඇත්ත වශයෙන්ම ඒ ඒ එතකොට එයා හිත හිනාවුන මේ බය වුණා නේද කියලා. ඇත්ත වශයෙන්ම ඉතින් බයක් තමයි මට එතන ඇතුනේ. ඒ කොයිතරම් අපි මේ ධර්මයේ කියලා මොනවා කළා මොනවා කිව්වත් මොන විදිහට කළත් ඒ බය කියන එක අපි ළඟට eh, අනිවාර්යෙන් කපාට එනවා. ඒක මේ අපි ළඟ තියෙන ශක්තියක් එක්තරා ශක්තියක්. බය කියන එකක්. ඔය ශක්තිය අපි මේ වැරදි පැත්තට හරව ගන්න නැතුව හරි පැත්තට හරව ගත්තොත් අපිට ඒකේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ ඒ වැරදි පැත්තට යන්නේ ශක්තිය අපේ කාමය නිසා ඒ කියන්නේ අපි ගැන තියෙන ආත්ම කියන මගේ මම මගේ කියන ආත්මය ගැන තියෙන කැමැත්ත. තවත් මම කියවුවා එක මේ ලිපියක් මේ මම දැන් කොහෙන්ද ඒක ගත්ත කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු එකක් හැටියට බය පස් ආකාර බයක් ගැන කියලා තිබුණා ආජීවක බය අසිලෝක බය පාරිසාජ්‍ය බය එතකොට මරණ බය ඊට පස්සේ දුක් ඇති බය කියලා. ඉතින් මේව ගැන ඒක විස්තර තිබුණා මම හිතන්නේ මේ කට්ටිය ගොඩක් දන්නවා ඇති මේ බයවල් ගැන ගොඩක්. ඉතින් බය ගැන කියනකොට තව හොඳ සූත්‍රයක් තමයි මට මතක් වුණේ බය බේරව සූත්‍රය. ඒකෙත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා බය ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ කාය කාය වචී මානසික දුස්චරිත කියන්නේ ඒ ඒ මනෝ දුස්චරිත වචී දුස්චරිත කාය දුස්චරිත නිසා තමයි මේක බය ඇති වෙන කියන ප්‍රධාන හේතුව සෙද්දීලා ඒක සූත්‍රය දේශනා කරලා තියෙනවා ඒ වගේම දැන් තව සූත්‍රයක් තියෙනවා මේ බය ගැන ඒ කියන්නේ බය නැති කරගන්න ලොකු විශාල සූත්‍රයක් කියන්නේ රත්න සූත්‍රය ඒකෙන් මේ අර ලෙඩවලට අපි මොකද මහකස්සප මේ බොජ්ජංග පිළිත කියන වගේ මේ රත්න සූත්‍රයත් මේ බය නැති කරන්න තියෙන ප්‍රධාන සූත්‍රයක් හැටියටයි මම අහලා තියෙන්නේ. මොකද මේ සූත්‍රය අහපු මේ ලක්ෂ පහකටත් වඩා අධික ප්‍රමාණයක් සියලු බය නැති කරගෙන රහත්ුනේ කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒකෙදි තියෙනවා මේ බය නැති කරගන්න විදිය. ගැන විස්තරයක්. ඉතින් මම හිතනවා මේවා ගොඩක් දැන් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මම මේ නිකන් ඒක ගැන මම කියවපු ටිකක් විතරයි කිව්වේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුමාර්ණය. බොහොම බොහොම පිං. ඔව්. ඉතින් මේ බයෙන් අගතියට කියොත් අපිට මේ සංසාර ගමනේ යන්න වෙනවාම තමයි කියන්නේ අපි අඩු වශයෙන් අපි ඒක දන්නවා. බයෙන් අගතියට ගියොත් සංසාර ගමනේ යන්න වෙනවාමයි. බයෙන් අගතිය යන්නේ මොකද අපි අහත් වෙච්ච දේ අත්තා කියලා ගන්න නිසා තියෙන බවත් අපි ධර්මයේ වශයෙන්ම දන්නවා. එහෙමනම් ඒ தત્ත්වයේ ඒ බයෙන් අගතියට යෑම කියන දේ සිදු නොවෙන්න නම් අපි කොහොමද කරන්න ඕන කියන කාරණාව ගැන කියන තව සූත්‍ර දේශනාවකින් යමක් කියනවා නම් එහෙම තවත් සූත්‍ර දේශනාවකදී තථාගතයන් වහන්සේ කියලා දෙනවා මේ ඌම මොකද සජග්ග සූත්‍රය. ඔව් මම මම හිතන්නේ ගල්කින් බැලු වෙන එකක් මම උතුමාට මේ මතක නම් අපි ඒක ගන්න කියලා දෙන්න. මේක මේ කියලා දෙන්න මොකද්ද මේ මේ මේ විදිහට අපි දැන් જાතියක් එක්ක ගන්නවා කියලා කිව්වනේ බයෙන් ඇවිත් ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයා තවත් බය හතරකටපත් වෙනවා. උදකෝරෝබ බය සූත්‍රය තුළින් තමයි කියන්නේ කියලා දුන්නේ. උදකෝරෝබ බය කියලා සූත්‍රයක්. උදකෝරෝබ බය සූත්‍රය. ඒ තුළින් තථාගතයන් වහන්සේ බය හතරක් කියලා දුන්නා. ඒක තමයි ඌමි බය, කුම්බීල බය, ආවත්ත බය සහ සුසුක බය කියලා අර අපි කලින් කතා කළා වගේ ද්වේෂය හිත තුල දරාගෙන මවකගේ කුසක් කරා જાතියක් ලබාගත් පුද්ගලයා ඒ ආව විදියටම අර කලින් ඇති කරගත් එහෙම නැත්නම් සංසාරගත පුරුදු විදියටම කුමග්ග සේවනයේ මූලික වශයෙන් යෙදලා ඉන්න තත්ත්වය අපි දන්නවා. ඉතින් එහෙම කාලයක් ජීවත් වෙන මේ පුද්ගලයා දැන් අපි අපි ගැන හිතන්නේ මම මම ගැන හිතන්නේ ඒ විදිහ තමයි ජීවත් වෙන්නේ. පුංචි කාලේ ඉඳලා ආපු දවස් නම් පුංචි කාලේ අඳාගෙන අම්මගේ සෙවලින් අඳාගෙන එළියට ආවා. ආපු දවස් ඉඳන් ඉතින් හිටියා. ඒ ඉන්න කාලේ පුරාම ඉතින් ඉතින් කොම්මගේ සෙවනේ තමයි. නේ? ඒක නෑ කියන්නේ මම ගැන කියනකොට කොම්මගේ සෙවනේ තමයි හිටියේ. ඉතින් එහෙම කාලයක් කොම්මගේ සෙවනේ ඇසෙච්ච මේ පුද්ගලයා මම මොකක් හරි හේතුවක් නිසා මේ ජීවිතේ දුකක් ජරාවට යෑම දුකක්. ලෙඩ දුක් ඇතිවීමත් දුකක්. ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස ආදී ඇතිවීම දුකක් කියලා යන්තම් කල්පනාවකට එනවා. මොකක් හරි ජීවිතයේ සිදු වෙන දේවල් නිසා. මේ කියන්නේ ඒ කල්පනා කරන බව පමණයි. සම්තන් කල්පනාවකට ආව විතරයි. ඉතින් මේ දුකක් යයි අවබෝධ කරගත් බවක් මම කිව්වේ නෑ කල්පනා කරත් විතරයි. ඉතින් මේ විදිහට කල්පනා කරපු පුද්ගලයා මේ මම වගේ කියලා හිතමු ඊළඟට කල්පනා කරනවා මේ දුක්ඛ ස්කන්ධයගේ අවසන් කිරීම කරන්න ඕනේ කියලා හිතනවා. කවුරු කියලා තියෙනවා. මේව හිතන පුද්ගලයා සූත්‍ර දේශනා කියන ටික ඉතුරු ටික කියන්නේ ගිහිගෙන් ඉක්මලා සසුනේ සසුනේ පැවිද්දට ඇතුළු වෙනවා. ඒතිලලා කල්පනා කරන්න පුළුවන් පැවිද්දට ඇතුළු පිටික ගන්න පුළුවන් අපි පැවිද්දට ඇතුළු නොවුණත්. අපි අර කලින් හිටපු කුම්වග්ග සේවනේ ඉවත් වුණානේ ඉවත් වෙලා ධර්මාචාර්යවරුන් අපි හොයාගෙන ගිහිල්ලා මේ විදිහට ධර්ම ශ්‍රවණය කළා සාකච්ඡා කළා භාවනා ආදී කටයුතු නිස්දීමට කල්පනා කරනවා. දේශනාවේ නම් තියෙන්නේ එහෙම කොටසක් නෙවෙයි දේශනාවේ තියෙන්නේ සසුනේ පැවිදිලා කියලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ දෙකොල්ල ගැනම හිතමුකෝ. අර කලින් කිව්ව කොටස පැවිදි ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසත් අපිව ගෙනාගෙන ඉතින් මේ පැවිදි වූ අයත් අපි යනු ගැන සිතුවම් පස්සේ මේ පුද්ගලයින්ට සබ්‍රක්මචාරී අවවාද කරනවා මේ ආකාරයට. එම් කියනවා තොප්ප විසින් මෙසේ පෙරට යා යුතුයි. මෙසේ පසුපසට යා යුතුයි. මෙසේ ඉදිරිය බැලිය යුතුයි. මෙසේ ආත්පස බැලිය යුතුයි. මෙසේ අත්පා වක් කළ යුතුයි. මෙසේ අත්පා දිගු කළ යුතුයි. ඔය ආදි වශයෙන් කියනවා. මේ ආකාරයට කළ යුතු දේ, කළ යුතු විදිය, නොකළ යුතු දේ ආදී පිළිබඳව ගුරුවරයන්ගෙන් උපදෙස් ලැබෙනවා. ඉතින් මේ පුද්ගලයා කල්පනා කරනවා මම ගිහිගේ ඉන්න කාලේ ඕන දෙයක් කාලා බීලා නිදාසේ හිටියා. ඈ ඉතින් අපිට හිතා ගන්න පුළුවන් එහෙමනම් ගිහිගේ ඉන්න කාලේ ගැන නෙමෙයි අපි අර මගේ සෙවෙන ඉන්න කාලේ මේ ධර්ම මාර්ගයේ දෙන කලින් සින්දුවක් අහලා නේද? චිත්‍රපටයක් බලලා, ක්‍රිකට් මැච් එකක් බලලා හ්ම් දෙයනේ කියලා ළමයිත් එක්ක hina වෙලා කාලා බීලා හොඳට හිටියානේ. දැන් මොකද උනේ? දැන් මේ උනේ මොකද්ද? දැන් මේ මේ සමහරවිට මටත් වැඩි වයසින් අඩු අය අපිට මේ මේ බණ කියන්නේ. ඈ ඒ අය මේ අපේ ළමයි වගේ. එහෙම නැත්නම් මොනුබුරන් වැනි අයගෙන් උපදේශ අරගන්න මටත් වෙලා තියෙනවා. එහෙම හිතලා හිතට කිසියම් ආකාරයක මේ නොකමැති භාවයක් අකමැති භාවයක් නොසතුටක් ඒ සමග සියුම් ද්වේෂයක් හිතට ඇති වෙනවා. එහෙම වුණාන් පස්සේ වෙන්නේ මොකද්ද? ඒ නිසාම අර ශික්ෂාවෙන් ඉවත් වෙලා පරණ පූර්ව ජීවිතයට නැවත වැටෙනවා. ස්වාමීන් වහන්සේලා නම් අර පොඩි ආම්බුර කෙනකින් වයසින් අඩු හාමුදුරු කෙනෙක්ගෙන් නම් උපදෙස් ගන්න වෙන්නේ. එතන මොකද්ද මේ වැඩේ කියලා සිරුරෙන්වත් අයින් වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා මේ සූත්‍රයේ තියෙන දේවල් නේද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා ඌමි බයෙන් බිය වෙලා ශික්ෂාවල් තිබිච්ච ශික්ෂාවත් අතහැරලා නැවතත් ගිහි ගෙට වැටුණා කියලා. ඒ හාමුදුරු කෙනෙක් නම් අපි නම් නැවතත් කුම්මග්ග සේවයට වැටුණා කියලා කියනවා. එහෙමනම් ඌමි බය කියන්නේ ක්‍රෝධ උපහාසයට උපායාසිත කියනවා වෙච්ච නම. ඒකට අපි අපි ගැන හිතලා බලන්න සමහර වෙලාවට අපි කරන්නේ නැද්ද අපි සමහර දුරවලු අතහැරලා නැද්ද? මෙයා මේ අපි තරම් ගන්නෙත් නෑ මේ වයසත් අඩුයි මේ මෙයා මේ කියලා අතන නැද්ද? සමහරට මේ අපි මේ සාකච්ඡා කරන පවා මේකේ සාකච්ඡා නිකන් හිතුවත් වචනයක් හරි ප්‍රයෝජනයක් දැක් ගන්න පුළුවන් නමුත් හිතන්න නැද්ද දන්නේ මේ මේ මේගොල්ල මොනවද මේ දන්නේ මේ මේ මේගොල්ලන්ගෙන් අහගෙන වැඩක් තියනවද කියලා මේ ස්කයිප් එකකින් එහෙම කතා කරනකොට නොකියම ඉවත් වෙන අයත් වෙන අපි දන්නවා. පේනවා. ඉතින් එහෙමත් තියෙනවා. ඉතින් එහෙම මේ තමන්ගේ හිත මේ කියන්නේ කරන සිද්ධිය ගැන නෙමෙයි සංස්කාරයන් මේක කාය සංස්කාරයක්. ඉතින් එතන චිත්ත චිත්තය ගැන තමයි හිතන්න ඕනේ. ඒ එවන් ආකාරයේ ක්‍රියාවක් කරන්න ඇති වෙන හිත තුල, ඒ හිත තුල නොසතුටක් ඇති වුණා. මේ මම මොනවද මේ කියන්නේ? මේ මේ කියලා හිත තුල නොසතුටක් ඇති වෙලා තමයි ඉවත් වීම සිද්ධ වෙන්නේ. අන්නේ ඉවත් වීම ගැන තමයි මේ මුල් බය කියන්නේ. අර තමන්ගේ තිබිච්ච ශික්ෂාව, තමන්ගේ තිබිච්ච අර ඒ සංයමේ නැති කරගන්න චෛතසිකය ගැන මේ අපි කතා ගන්න කරන සිද්ධිය ගැන නෙමෙයි. ඒතර ඕමි බයි කිව්වේ ඒක තමයි. එතකොට ඒ ඒ උදකෝරෝ බය සූත්‍රය කියන දෙවෙනි බය තමයි කුම්බීර බය කියලා කිව්වේ. එතෙන්දි කතා කරන්නේ අර කලින් කිව්ව විදිහටම දුක යම් කිසි මට්ටමකට තේරිලා අපිට වගේ. ඔයන්තම් තේරිලා අවබෝධ වෙලා නෙමෙයි. අවබෝධ වෙලා නැහැ නේ අපිට. යන්තම් තේරිලා නේ මේක මහ දුකක් නේද කියලා. මේ දුක නම් ඉවර කරගන්න ඕනේ කියලා කල්පනා කරලා මූලික ක්‍රියාදාමය ආරම්භ කරපු අය පැවිදි වෙන්න පුළුවන් අපි වගේ වෙන්න පුළුවන් ඒ අය ගැන තමයි මෙතනදි තියෙන්නේ එහෙම මේ පැවිද්ද ලැබුවා වූ ස්වාමීන් වහන්සේලා ඒ විදිහට මාර්ගයට අවතීර්ණ වන්නා වූ අපරිණායයටත් භ්‍රමචාරී උත්මෙන් අවවාද අනුශාසනා කරනවා මෙන්න මෙවැනි දේ කන්න පුළුවන් මෙවැනි දේ අනුභවයෙන් නුසුදුසුයි ආස්වාද කළ යුත්තේ මෙයයි. ආස්වාද නොකළ යුත්තේ මෙයයි. මෙය නුඹට කැපයි. මෙය නුඹට නොකැපයි. ආදි වශයෙන් කියනවා. ස්වාමීන් වහන්සේලා නම් අප හොඳටම දන්නවනේ. ඉතින් අපිටත් එහෙම තියෙනවනේ. මෙය කැපයි මෙය නොකැපයි දේවල් දැන් ඕන තරම් නේද? ඉතින් මේ දේවල් කළ යුතු කරන්න සුදුසු වෙලාව මේකයි. නුසුදුසු වෙලාව මේකයි ආදි වශයෙන්ුත් කියනවා. එතකොට ඒ ඒ භ්‍රමචාරී ආචාර්යවරු මේ දේවල් කියන්නේ මේ පුද්ගලයන්ට භාවනාව නිසියවුරින් කිරීමට ඒ ආකාරයේ වූ චර්යාවක් උපකාරී වන් නිසායි ඇත්තටම. ඒ වුණාට එහෙම අහන හිතකට සමහර වෙලාවට මෙහෙම දේවල් හිතනවා නේද? මේ ආකාරයේ සිතක් ඇති වෙන්න පුළුවන්. අපි අර කලින් ගත කරපු ජීවිතය තුළදී ඕන දෙයක් කෑවා අපිට ඕන වෙලාවට අපිට ඕන නම් කෑවා නැත්නම් නිකන් හිටියා. වෙනායට ඕන විදිහ නෙවෙනේ. අපි අපි කැමති දෙයක් තමයි කරේ ආස්වාද කරේ අපිට කැමති දෙයක්. බඩගිනි හදුනාට කෑම මිස්ටයක් කෑවා. ප්‍රශ්න වෙලාවේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපිට නේද? දැන් එහෙම නෑ. මේ වෙලාවට කන්න එපා කියනවා. මේක පුදුම වැඩක් නේ. රට පාලනය කරගන්නත් වෙලාව පිස්සු වැඩක්. කියලා එහෙම හිතනවා. එහෙම හිතලා අපි මේ තිබිච්ච ආවෝ ශික්ෂාවෙන් ඉවත් වෙනවා. අපි කියන්නේ මම නම් ඉවත් වෙලා තියෙනවා. මේ අවස්ථාවල. මෙහෙමම ඉන්නෝනේ නෑනේ. දැන් අපි ධර්මයේ ටිකක් දන්නවනේ. අපිට ඔක්කොම විදිහට හදාගන්න පුළුවන් කියලා අයින් වෙනවා. සමහරලාට දුස්සීලයට පවා යොමු වෙනවා එහෙම හිතලා. ඉතින් එහෙම ඉවත් වෙලා පුරුදු පරණ තත්ත්වයට නැවත වැටෙනවා. කුම්මද්ද සේවනයේට වැටෙනවා. මෙන්න මේක තමයි කුම්බීර බය. කුම්බීර බය කියන්නේ ඒ ඔයින් තත්ත්වයක් තමයි එතෙන්ද කියන්නේ. ඊළඟට කියනවා ආවට්ට බය පිළිබඳව. එහිදී අපි කලින් කිව්ව විදිහටම දුක යන්තමින් තේරිලා දුක ඉවර කරගන්නයි කල්පනා කරලා මාර්ගයට ආපු පුද්ගලයාට සිද්ධ වෙනවා මේ ඉන්ද්‍රිය සංවරය හොඳින් තියාගන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නමක් නම් පින්ඩපාතේ වැඩියත් අපි යන්න ඕන නම් shopping mall එකකට ගියා වුණත් කය වචනය මනසත් රැකගෙන සංවරත්වයෙන් යුතුව ඒ ක්‍රියාව කරලා නැවත හිත දූෂය කරගන්නේ නැතුව නිවසට එන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි කියන්නේ. ඒත් මේ විදිහට ටික දවසක් කටයුතු කරනවා අපි. කරන පුද්ගලයාට ක්‍රමක්‍රමයෙන් ඔළුවට එනවා අනේ ඉස්සර කොච්චර හොඳයිද කියලා. ඉස්සර කාලේ කොච්චර හොඳද කියලා හිතනවා. දැක්කම දැක්ක දෙයක් ගත්තා. එහෙම නැත්නම් ඒක බලන් හිටියා. මේ ලංකාවේ තොරතුරු ටිකක් හොයාගත්තා. නිවුස් බැලුවා. මේ යුද්ධය ගැන පොඩ්ඩක් කතා කළා ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරනවා විනෝදයට විනෝදයට shopping යනවා අඩු ගන්න window shopping හරි යනවා ඉතින් ඒව මොකුත් දැන් කරන්නේ නැහනේ කරන්න බෑනේ මොකද්ද මේ වැඩේ කිසි තේරුවන්න දෙයක් නෙමෙයි මේක තේරුවන්නේ මීට වැඩි හොඳයි අර මේ පව් වැඩ නම් කරන්නේ නැහැ පව් වැඩ කරන්නේ නැතුව පිනක් දහමක් කරගෙන දෙවිනේ කියලා පිනක් දහමක් කරගෙන දානම මානක් දීලා ඈ මේ හැබැයි ඉතින් කලින් කරගත් විදිහට සාමාන්‍ය කුම්මග්ග සේවනය කරගෙන ඉන්නවා කියලා. හාමුදුර කෙනා හිතන්න පුළුවන් නැවත ගිහි ජීවිතේ පැමිණිලා පිනක් දහමක් කරගෙන ඉන්නවා කියලා කල්පනා කරන්න පුළුවන්. ඉතින් අපි වෙන්නෝන් මේ විදිහටම ඒ පරණ කුරුදු පුරුද්දට කුමොල්ද සෙවෙන්ට එවනවා. ඉතින් ආවට්ට බය කියලා කිව්වේ ඔන්න ඕකට කියලා තමයි කියන්නේ. ඒතර ආවට්ට බය කියන්නේ මේ පංචකාම ගුණයට කියන තවත් නමක් ඇටියට තමයි සඳහන් වුනේ. එතකොට ඊළඟට ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සුසුකා බය නම් වූ බයයි. අර කලින් කිව්ව විදිහටම ධර්ම මාවතට යොමු වෙච්ච පුද්ගලයා පිණුසිඟා වඩිනවා කියලා කල්පනා කරන්න ගමකට හාමුදුරුවෝ කනමක් නම් හැබැයි ගමට යන්නේ කලින් කිව්වා මේ වගේ මේ ඉන්ද්‍රිය සංවරකින් සංවරයක් නැතුවයි. ඒ විදිහට අසංවෘත වූ ඉන්ද්‍රියකින් යුක්ත වූ පුද්ගලයා දකිනවා කාමයේ අවිස්සෙන ආකාරයට ඇඳගත් කාන්තාවක් එහෙම නැත්නම් පුරුෂයෙක්. එතකොට ඔහුගේ ඔහු ඇය අර ධර්මමාවතට අවතීර්ණ වූ පුද්ගලයාගේ සිත තුළ ඒ රාගය පුනපුනා පෙළෙනවා. ඉතින් මේ විදිහට රාගය නිසා පෙළෙනු සිතින් ඔවෝ හැය ශික්ෂාව අත්හැරලා ගිහිගෙට නැවත වැටෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම්. ඉතින් අපි ගත්තොත් ආයිත් කුමග් සෙවණේට යොමු වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් ඊගෙන් නික්මලා සසනට ඇතුළු පුද්ගලයා මෙන්න මේ කිව් බය හතර අපේක්ෂා කළ යුතුයි. අපේක්ෂා කළ යුතුයි. වැදගත්. අපේක්ෂා කළ යුතුයි. බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒක දුටු තැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි කියලා. අපිටත් එහෙමයි. කුම්මගේ සේවණ ඉවත්ලා මේ මාවතටපත් වෙච්ච අපි අර කිව්වා වූ හතරට හතර එනවා. that is on its way කියන එක දැනගන්න ඕනේ. ජීවිතේ කොයි හැම අවස්ථාවකම ඕ හතර එනවා අපිට. ඒ එනකොට අපි කල්පනා කරන්න ඕනේ පැවිදි නොවත් අපිට මේ බය හතර ගලප ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒක ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. ඉතින් බයෙන් අගතිට යන්න පුළුවන් මාවත් හතරක් තමයි පෙන්වන්නේ කොතන හිටියත්. ඉතින් ඒ ඒ ඒකට සූදානම් වෙන්න පුළුවන් වෙන විදිහ තමයි මේ සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒකත් සම්බන්ධ කරගන්න පුළුවන් මේ කතාවට. ඉතින් මම නැවතත් යොමු වෙනම් තවත් කල්යන් මිත්‍රයෙකුට. චිත්‍රාරාජ් මහත්මයා ඔබතුමීට පුළුවන් කතා කරන්න. තෙරුවන් සරණයි හැම දිනකටම මම හිතන්නේ කරුණු කියවෙන්න ඕන කරුණු කොහොම වගේ කියුණා නමුත් ඒ දේවල්ම වෙනත් වචන වලින් මේ විදිහට හිතට එන අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නේ කිසිම විදියකට කාටවත් කියන්න කියලා දෙන නෙමෙයි ඒක නිසා අදහස විතරක් ඉදිරිපත් කරන්න දැන් මෙතන ඔක්කොම දේවල් කියනකොට මට මතක් වුණේ මම කොච්චර බයද කියලා. ඒ බය වෙච්ච අවස්ථාවක් අරගෙන ඒ ඒක හොඳට මේ ඇනලයිස් කරලා බැලුවා. මම සාමාන්‍යයෙන් කරුවලට පුදුම බය කෙනෙක්. ඉතින් කාමරේ තේම යන්නේ ඊට ඉස්සෙල්ලා ගේ අනිත් හැරේ තියෙන ලයිට් ඔක්කොම දාගෙන දාගෙන ඒක කාමරේ ඇතුළේ තේන තත්ත්වයට හදලා තමයි කාමරේ ලයිට් එක දාන්නේ. ඒ තරමට කරුවලට බයයි මම. ඉතින් ওই වගේ තත්ත්වයක් තියෙනකොට එක්තරා දවසක හිතුණා මේ මොකද මම මේ බය කියලා. මොකද ඇත්තටම කියනවා නම් මගේ ජීවිතේ වැඩිපුර වෙලාවක් මම තනියෙන් ජීවත් වෙලා තියෙනවා මේ මොකද පවුලේ අනිත් අය වෙන වෙන තැන්වල ඉන්න නිසා. ඉතින් ඒත් මෙතන මොකද්ද මේ ගෙදරට ඇවිල්ලා දොර අරිනකොට ඇදලා නැත්නම් මේ වුනේ නැත්නම් ඔන්න බය වෙනවා. එතන ඉඳලා කාමරේට ලයිට් එක දාන්න යනකම් ඔන්න බය වෙනවා. ඕමෝම වෙනකොට එක්තරා දවසක හිතුවා ඇත්තටම මොකකටද මේ බය වෙලා තියෙන්නේ? ඇයි බය කියලා. මේ දැන් ක්‍රේන්දලත මහත්තයාට අනිතයි කියපු ඔක්කොම කරුණු ටික දැන් මට ඒවා කොහොම ඇතුලෙන් පෙනීගෙන පෙනීගෙන ගියේ මොකකටවත් නෙමෙයි මේ බය මට මොනවා හරි වෙයි කියලා. ඒකයි. ඉතින් වෙන මොකාටවත් වෙනවට නෙමෙයිනේ. මට මොකක් හරි මේ කියන. ඒකෙන් දැන් මේ ආත්මානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය. ඒ තමන්ගේ දුෂ්චර්තේ නිසා තමන්ගේ හිතෙන් අයින් ඉන්නේ ඒවත් ඒවත් මට මොනවා හරි වෙනවට නෙමෙයි. එහෙනම් ඇයි මේ බය කියලා ගන්න ටික ටික ඒක ගැන කල්පනා කරනකොට තේරුනේ මේ සක්කාය දිට්ඨිය තමයි මේ වෙන්නන්නේ නේද? මම ඉන්නවා මට මොකක් හරි වෙයි ඒකට තමයි මේ බය එන්නේ හැම පැත්තෙන්ම කල්පනා කරලා බලනකොට වෙන මොනවත් නෙමෙයි මට මොනවා හරි වෙනවාට ඉතින් සක්කාය දිට්ඨික බුදුජානනාංශ කිව්වේ හිත ගිනිගත් එක් වගේ සක්කාය දිට්ඨිය නැති කරගන්න බලන්න කියන එක අපි තේරුම් ගත්තොත් මට හිතෙනවා ඉතින් ඒක තමයි අත්‍යවශ්‍යම ඒක තමයි අමාරුම එතනින් එහාට තියෙන ගමන කෙටි වෙනවා ඉතින් අර මහත්තර කීප දෙනෙක්ව තණ්හා තණ්හාව ගැන තණ්හාව මොකටද මේ තණ්හාව? ඇත්ත තණ්හාව තමයි මේ බයට හේතුව. තණ්හා ජායති සෝකෝ. මොනවටද තණ්හා? මේ රූපයට. ඇති වෙන වේදනාවල් වලට, ඇති වෙන සංඥාවල් වලට, හදාගෙන සංස්කාර වලට දැනගන්න ත්‍රිගහෙන් කලින් නාසයෙන් මේ විඥානන්ට මෙන්න මේවට තමයි මේ තණ්හාව තියෙන්නේ. ඉතින් මේ තණ්හාව යම්කිසි කාලයක් තාක් අපි මේක අල්ලගෙන ඉන්නවද ඒ තාක් කාලයක් අපිට බයෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒ වගේම හිතන අත්හැරීම. බුදුරජාණන්සේ නිවන විස්තර කරන්නේ චාගෝපටි නිසග්ගෝ මුක්ති අනාලයෝ කියලා. මොනවද? හේත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලට ඇලීම බැඳීම ඒවා හතරින්න කියලා. ඒ වගේ අපිට යම්කිසි තත්ත්වයකදී ඒ දේවල් ඒ විදිහට මේක නේද මොකද ඝන සංඥාවේ මම ඉන්නවා කියලා හිතන තාක්කල් අපිට බයෙන් අයින් වෙන්න බෑ. නමුත් යම්කිසි දවසක අපි මේ මම කියන එක අපි ඝන සංඥාවෙන් අයින් වෙලා රාජ සංඥාව ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය විදිහට යම් පිළිතල්සක දැක්කොත් එතනින් එහාට මමෙක් නෑ මමෙක් නැත්තම් බය වෙන්න දෙයක්වත් නෑ කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන තේරුවන් සත්. හොඳයි තේරුවන් සන්නයි. හොඳයි අපි මේ බොහොම පිං ඔබතුමිය පහත් මතක් කරලා දුන්නා වගේ සක්කාය දිට්ඨිය කියලා කියන කීප කාරණාව තමයි වැදගත්. ඒ වගේම එතෙන්ට තමයි අපි කවුරුත් අපි එන්න ඕනේ සක් මනස දියුණු කරගන්න ඕනේ. ඉතින් සක්කාය දිට්ඨිය කියන දෙයට අදන් අදාළ ප්‍රධාන කොටසක් තමයි මම හිතන්නේ මේ බයෙන් අගතිට යෑමට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ මේ අත්තා කියලා ගන්න කාරණාව. ඉතින් ඒ අනත්ත වෙච්ච දේ අත්තා කියලා ගන්නෙම මේ සක්කායක් පවත්වනවා නම් ඉතින් එහෙමනම් අපි මේ මෙහෙම හිතුවොත් එම් චන්දරචාරක මහත්මියට මම යොමු වෙනනම් අපි තේනවා මහරෑ කෝල් එකක් ඈ ඔබතුමියගේ දැන් ළමයි ලපටි ළමයි ලපටි නෙමෙයි දැන් ලොකු අයනේ ඒක ටික රස්සාවල් කරනවා එක එක තැන්වල ඉතින් බලාපොරොත්තු නැති වෙලාවක කෝල් එකක් එනවා රෑ දෙකට ජාමේ කොයි කොයි දුව වැඩට ගිහිල්ලා මොකව හරි ඉන්න වෙලාවක කෝල් එකක් එනවා ඒ එනකොට unexpected time එකක් නමුත් මේ රැලි කොට යාම කෝල් එක එනකොට ඉතින් ඒක ළමයා පාටි එකට ගිහින් ඉන්නවා එන්න පරක් වෙලා ඒ කෝල් එක එන්නේ නැහැ වෙලා එතකොට මේ කෝල් එකට ආන්සර් කරන්නේ මහා බයෙන් නේද මහා බයෙන්ද දැන් ඕක ඇත්තටම මේ මට මතක් වුණා අපේ කවුදද මේ උඩුදුම්පර උඩුදුම්පර කාශ්‍යප ආමුදුරන්ගේ බය පිළිබඳ දේශනාවකදී උන්වහන්සේ කියපු දෙයක් ඉතින් ලංකාවේ නම් ඔය රෑදේ පොඩි ජාමේ කෝල් එකක් ආවොත් ෆෝන් එකට ආන්සර් කරන්නේ මහා බයෙන් කියලා ඉතින් ඒ ඇයි ඒ බය ඇති වෙන්නේ? ඇයි එවැනි බයක් තමා තුළ ඇති වෙන්නේ? ඒ කාරණාව පිළිබඳ සඳහන් මහත්මියට කියන්න පුළුවන්. එරුවන් සර්ණයි දලුවත් මහත්මයා තුන් සියලු දෙනාටම දලුවත් මහත්මයා මගේ ඇත්තටම හිත ඇතුළට බහලා මේ ඇත්තමයි කොයි වෙලාවෙ හරි කෝල් එකක් ආවොත් මම ඉස්සෙල්ලාම කතා කරන්නේ මෙහි ඉන්න කෙනාට නෙමෙයි. මම දන්නවා එයා වැඩ ඇරලා ඇවිල්ලා එයා මට කෝල් එකක් දෙනවා. මම කතා කරන්නේ කෙලින්ම ලංකාවට. ලොකු පුතාට මොකද වුනේ කියලා. මොකද ලොකු පුතා හાર્ට් කේස් එකක්. මට නිතරම අපි කොච්චර බණ කිව්වත් කොච්චර මේ දේ උත්තරින්න උනත්තරින්න උන කිව්වත් මේ දරුවන්ට තියෙන ආදරේ කියන එක නම් කොච්චරද කියලා කියන්න බෑ. ඉතින් මම එක පිට එක පිට ඉතින් යාර අය 12ට ඉස්සෙල් නිදි ඇති. ආන්සර් කරන්නේ. ඉතින් මේක දිගටම යනකොට සමහරක් වෙලට ආන්සර් කරනවා ඉතින් ආ හ්ම් ආ හරි. ඔයා ඉන්නද ගෙදර? එච්චරයි. කියලා ඉතින් මම කියනවා. ඉතින් ඒක හරියටම හරි දරුවත් මහත්තයා අන්න එතන මට මෙච්චෙල්ලා මම මෙච්චෙල්ලා හිතාගෙන හිටියේ බය කියන එක වෙන එකක්. දැන් මේක මතක් කරලා දුන්නාම මටත් මතක් වුණා අම්මෝ මං කොච්චර බයක් තියනවද මේ කෝල්ස් වලට කියලා. කොයි වෙලාවක හරි අනිත් එක මේ නමක් නැති කෝල් එකක් ආවොත් අන්නෝන් කියලා ආවොත් ඉස්සෙල්ලාම කතා කරන්නේ මෙහා ඇට නෙමෙයි ලංකාවට. මෙහි ඉන්න අය ළඟයිනේ මට. ලංකාවේ කෙනා දුරයිනේ. ඉතින් අන්න ඒක හරියටම හරි මේ දරුවන්ට ඇයි ඒකට හේතුව දැන් බලන්න ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර කියලා හිතන්නේ. එතකොට අවිද්‍යාවෙන්නේ මේක පටන් ගන්නේ. අපි අවසානයේට ප්‍රහාණය කරන්නේ රහතන් වහන්සේ ප්‍රහාණය කරන්නේ අවිද්‍යා තෘෂ්ණා කියන දෙක. රහත් වීමට රහත් වෙන අවස්ථාවේ ප්‍රහාණය වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා. ඒකෝට අනුපාදිසේස පරිනිර්වාණ අවස්ථාවේදී තමයි මේ කියන්නේ කර්ම කියන එක නැති වෙන්නේ. මේ තුන තමයි භවය ගෙනියන්නේ අපිට. අවිද්‍යාවක් තියෙන්න ඕන, තෘෂ්ණාවක් තියෙන්න ඕන, කර්මයක් තියෙන්න ඕන. මේ තුන තමයි අපිව මේ සංසාරේ ගෙනියන තුන. මේන් එකක්වත් අඩු නම් නැහැ. ඒකට යරහත්. අපි කියමු අවිද්‍යාව නැති උනායි කියලා. අවිද්‍යාව නැති වුණොත් තෘෂ්ණාව නැහැ. නමුත් මේ කියන්නේ මෙව මේ කර්ම තියෙනවා. කර්ම තියෙන නිසා කර්ම අවසන් වෙන කලින් යනවා. දැන් බුදුරජාණන් වහන්සේ බෝමැඩදිනේ විද්‍යාකෘෂ්ණ සම්පූර්ණම කෙලස් ප්‍රහාණය කරන්න රහතන් වහන්සේලා කෙලස් ප්‍රහාණය කරන්න ඒ අවස්ථාවල් වලදී නමුත් ඇයි දිගටම යන්නේ දැන් මුග්ගල්ලාන මහරහතන් වහන්සේ අර අච්චර ඇට බින්දෙන කලින් ඒ වේදනාව බින්දෙන කලින්ම ඒ ගැහුවේ ඒ කර්මයක් විපාක දුන්නා ඒ කර්මයේ තියුණා ඒක ඉවර වෙන්නේ අතෙන්දී ඉතින් මේ බය කියන එක උත්තන්ට එන කලින් අපිට තියෙනවා දලුවත් මහත්මයා අනෙක් සියලු දෙනාටම අනෙක් මහත් නෝන මහත්තුරුන්ට සියලු දෙනාටම මම කියන්නේ මේ බය කාට හරි තියෙනවයි කියලා කවුරුවත් කාටවත් නිකන් අර නිඳා කරන විදිහට මොකද ඔය තරම් බය එක එක්කෙනා ඉතින් හිත හදාගත්ත විදිහට එක එක තියෙනවා. දැන් මට දලුවස් මහත්තයා මතක් කරපුවහම මම මෙච්චර වෙලා හිටියේ හිතාගෙන හිටියේ මට මොකද්ද තියෙන බය? මම කිසි බයක් නැහැ. නමුත් දැන් මේක කිව්වහම මට ඩග්ගාලා මතක් වුණා මේ අයියෝ මම කොච්චර බයද? මම අර මේ චිත්‍ර මහත්මිය කියු විදිහට කලුව කරුවලට මිනිස්සුන්ට මේ සත්තුන්ට ඒගොල්ලන් නෑ ඉතර බයක් නෑ. මට බය තියෙන්නේ ටෙලිෆෝන් කෝල් එකට. ඒ මොකද? ඇත්ත වශයෙන්ම උතන හරියටම ගිහිල්ලා හරියටම මේ කියන්නේ බය දරුවට දාදරේ අර මේ කියන්නේ පියජාතික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තාත්ත කෙනෙක් පුතා මැරලා හිටන් එයා නොකන බින්නොට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබට මොකද වෙලා තියෙන්නේ කොට කියනවා මගේ දරුවෝ නැති වුණා. ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මේ කියන්නේ තමන් ආදරේ කරන දෙයින්ම තමයි තමන්ට දුක දෙන්නේ කියලා. එයා පිළිගන්නේ. ඊට පස්සේ ඕක කොහොම හරි මේක දිග කතාවක් රජගේ දෙට්ටක් යනවා. රජගේ දෙට්ට ගියාම එතකොට රජුරෝ කතා කරලා කොසල් මහ රජුරෝ මල්ලිකාවට කියනවා බලන්නකෝ මේ රජුරෝ කියන්නේ හරි පුදුම කතාවක් නේ. Taman ප්‍රිය කරන දෙයින් දුක කොහොමද එන්නේ කියලා. එතකොට එයා කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා නම් ඒක හැමම තමයි කියලා. එතකොට එයාටත් බඳ ගන්නවා කොසල් මහ රජුරෝ ඔබට ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වහම කෝකත් ඇත්තනේ කියලා. එතකොට පණිවිඩයක් අරිනවා. බුදුරජාණන් වහන්සේට පණිවිඩේ ගෙනිච්ච එක්කින පණිවිඩේ අරගෙන එනවා. ඒ උත්තරේ මරගෙන. එතකොට මල්ලිකාව අහනවා රජුරුවන්ගෙන් ඔබගේ දුව මැරුණොත් මොකද ඔබට? පුළුවන්කමක් වෙන එකක් නැහැ කියලා උඹ කීපයක් අහනවා. එතෙන්දී අවසානයේදී මල්ලිකාව කියනවා දැන් පේනවද? Tamanට ආදරේ Taman කාට හරි ලැබිනම් එයාගේ නැතිවීම Tamanට දුකක්. එතෙන්දී තව වෙලාවකදී අහනවා රජුරුව මල්ලිකාවගෙන් ඔබ කාටද ආදරේ වෙන්නේ? එතකොට එයා කියනවා මම ආදරේ මතයි. ඒකත් වාදයක් ඇති වෙනවා. දෙතෙන්දි බුදුරජාණන් වහන්සේ කියන එක සත්‍යයි. Tamanටයි Taman ආදරේ. දෙවනුව තමයි අනික් අයට ආදරේ. අපි මේ හැමෝටම ආදරේ කරන්නේ. ඒ ආදරේ නිසා අපි බය ඇති කරගන්නේ. දැන් මම කිව්වේ පුතා ගැන මගේම කතාව. ඒ ඒ බය ඇති කරගන්නේ ඒගොල්ලන්ට තියෙන ආදරයට වඩා මට මේ මම කියන එක්කෙනාට තියෙන ආදරේ. මට දැනසීමට ඉන්නේ එයා එයා නැති වුණොත් ඒ සැනසීම මට නැති වෙනවා කියන ඒක අන්න ඒ ටික තමයි ওই ටික තව ටිකක් හිතලා බලන්න ඔන්න උතන තමයි ඔය බය කියන එක ඇති වෙන්නේ ප්‍රධාන බය තියෙන්නේ ඔන්න උතන ප්‍රධාන ඒ බයට හේතුව ඉතින් නොදැනීම මේක ඉතින් මේක තියාගන්න බැරි දෙයක් කියලා අපි හිතන්නේ මේක වෙනස් වෙනවා හැම මොහොතක් පාසාම වෙනස් වෙන දේ විපරිණාමයටපත් වෙනවා ඒක අපිට තේරුම් ගන්න දැන් මේ වෙනස් වෙච්ච දේ අපිට හිතෙන්නේ අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ මේක ඒක ඝනව තියෙන නිසා. අපි ඒක තමයි හිතන්නේ ආ මේක ඒක ඒක නෙමෙයි මේ සිත කැඩිලා ඊළඟ සිත ඇති වෙනකොට මේක ඉවරයි ඒකට තවත් එකක් හැදෙන්න ඉඩ ලෑස්ති කරගෙන තමයි ඒක ස්වභාව ඇති වෙන්නේ. මේක නැති වෙන්නේ තව එකක් ඇති කරමින්. අපි දැන් මේ කියන්නේ අභිධර්ම ඉගෙන ගන්නකොට ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ අපිට. ඒ චෛතසික සිතක් රූප එකක් 52යි දෙකක් අයින් කරලා 49 අරගෙන කොටසක් මැරෙනවා කොටසක් ඇති වෙනවා වැඩියෙන් රූප කලාප ඇති වෙනවා ගන්න ආහාර හතර ආහාරය අනුව කියලා හිතන ඒ විදිහට තමයි ඒක අපිට පේන්නේ ඒක අපිට පේන්නේ නැත්තේ අපි භාවනා කරලා තමයි අපිට මේකෙන් මේක මේ බයෙන් නිදහස් වෙන්න නම් අපිට තියෙන එකම ප්‍රතිකාරය වෙන කිසි දෙයක් නෙමෙයි අපි හැමදෙනාම දන්න දේ. භාවනාව. භාවනාවෙන් තමයි අපිට පෙන්වන්නේ මේකේ ශූන්‍යතාවය. මෙතන ඇත්තේ නෑ යමක් කියන එක. එතකොට හොඳටම මනස හැදිලා. එතකොට බය වෙන ගතිය ඔක්කොම ගිහිල්ලා අපිට. එතෙන් තැන කලින් අපි මේ කරදරේ ඉන්නවා. මේ බය තියෙනවා. මං හිතනවා අද රැට මට කෝල් එකක් එන එකක් නෑ කියලා ඒ විදිහට. පෙරවන් <laughs> සර්ණයි කියලා දෙනාට. පෙරවන් සර්ණයි, පෙරවන් සර්ණයි. ඒ කියන්නේ දැන් අද අද රැයටත් කෝල් එකක් එන්නේ ඉන්නේ නැහැ කියලා හිතන්න එපා. කෝල් එක එන්න පුළුවන් ඕන වෙලාවක නිසා නායක. කෝල් මේ වැරදි කෝල් එනවනේ ඩොක්ටර් වස්ස. ඒක කෝල් එක නෙමෙයි වැරදි කෝල් එක. කෝල් <laughs> එක <laughs> එකම ඔය බය වෙනවනේ බය වුණානේ කෝල් එක දැන් අපි කතා කරමුකෝ බය. නේද? බය වුණානේ කෝල් එකක් එයි කියලා මොන කෝල් එකටද බය වුනේ? බය වුනේ මේ ඔයාලට සුවිප් එකක් ඇදුනා මිසින් සනායක මේ වාගේ ඔයාට මේ මේ මොකද ලොටෝ එකෙන් ඔන්න මිලියන් එකක් ඇදුනා කියලා ලැබෙන කෝල් එක එනවට බය වෙන්නේ නැහනේ. නේද? බය බය වුනේ බය වෙන්නේ බය වෙන්නේ බය නොවී මම ඔව් ඒ වෙලාවට නම් දරුවත් ඇත්තෙමයි ඔය පිටරට තමන්ගේ දරුවෝ එහෙම ඉන්න අය ඉන්නවා ඉන්නවනම් ඒ අයගෙන් අහලා බලන්න ඔය අපේ ලාවට කෝල්ස් එනවා නේද අනිත් එක මේ කියන්නේ කෝල් නම්බර් එක නැතුව එනවා නේද පුදුම බයක් එනවා හරි මට තේනවා මට තේනවා චුට්ටක් ඉන්නකෝ මම කියන්නම් ඈ මම කිව්ව කරනවා එතකොට මේ මේ ඔක අපේ කුවාස්වහමඳුර බොහොම ලස්සනට ඒ කතන්දරේ උන්වහන්සේ මේ මේ කිව්වද වැඩිපුර විස්තර කිව්වෙත් නෑ ඒක අපි කාටත් තේරෙන හින්දා ඒක අපි දන්නවා ලංකාවේදීත් ඒක තමයි ඉතින් අපි කාටත් සත්‍යයක් ඉතින් මේ මටත් එහෙමයි මට අපේ මෙහි ඉන්නකොට ඔය අක්කා කෙනෙක් තනියම ලංකාවේ ඉන්නවා ගෙදරකින් ඒ ගෙදෙන් කෝල් එකක් ආවා මෑතක මේ රෑ 12ට එයා සාමාන්‍ය කෝල් කරන්නේත් නැහැ. මමයි කතා කරන්නේ හැමදාම ලංකාවේ ඉඳි කෝල් ගන්න අමාරුයි දන්නේ. මෙන්න එයාගෙන් කෝල් එකක් එනවා රෑ 12ට විතර මේ 12ට නෙමෙයි 2ට 3ට විතර. ඉතින් හොඳටම භාවනාදී මම ඉතින් ටග් ගලයි කෝල් කරලා බලන්න. බලනකොට ඇත්තට මරණයක්. ඉතින් මරණයක් කියන්නේ එයාගේ ළඟපාත කෙනෙක්. මම අල්සුල් කරපු ළඟපාත කෙනෙක්. ඉතින් ඒක එහෙමයි නමුත් අපි ඉතින් බය වෙන්නේ ඊටත් වැඩිය දෙයක් හිතලා. මොකද එයාට කරදරයක් නැත්නම් මේ එයා ගෙදර කටර කරදරයක් එහෙම හිතලා. ඉතින් ඒක වෙනවාම තමයි. ඉතින් ඒක සැකයක් නෑ. ඒක අහන්න දෙයක් නෑ. ඕනම කෙනෙක් මේ මේ මේ විය යුත්ත නොවිය විය යුත්ත දැනට නොවී සිටිනා වූ කාටත් ඒක සිද්ධ වෙනවා. ඒ වචනේ තේරෙනවනේ විය යුත්තේ දැනට නොවිය ඇති ඇත්තව කාටත් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඔබතුමීට මේ බය ඇති වෙනවා නම් ඔබතුමීටත් විය යුත්තේ තාම වෙලා නැහැ. මට බය ඇති වෙනවා නම් විය යුත්තේ තාම වෙලා නැහැ. එහෙමනම් අපි බලාපොරොත්තු විය බලාපොරොත්තු වෙන්න ඕනේ අද රැයට එවැනි කෝල් එකක් නොවේවා කියන බලාපොරොත්තු නෙමෙයි. අර විය යුත්තේ කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ අර කෝල් එකේ එන්න පුළුවන්. මෙතුවක් කල්ලාවේ නැහැ, ඊයාවේ නැහැ. අදෙන්න පුළුවන් ඒ කෝල් එක. ඒ නරක කෝල් එක. බුදුහාමුදුරු කිව්වනේ මේ මොහොතේ මේ ඊගා තත්පරේ වෙන්න පුළුවන් ඒ දේ කියලා. නේද? ඒක තමන්ට සත්‍යයක්, තමන්ගේ තමන් ආදරෙන් අල්ලාගත්තා වූ අනිත්‍යකට සත්‍යයක්. මේ මේ මොහොතේ ඊගා උස්මයන් ඉස්සලා ඊගා උස්මයන් ඉස්සලා මැරෙන්න පුළුවන්. ඒ මරණ දේ නොයෙකුත් ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒක තමන්ට සත්‍යයක්, තමන් ආදරය කරන අනිත්‍යයට සත්‍යයක්. ඒයි ලංකාවට නැහැ හිටියත්. ඉතින් ඒ කෝල් එක ඕනෙලාවක එන්න පුළුවන්. එහෙමනම් ගෝල් එක නොවේවා කියන ප්‍රාර්ථනාව මම හිතන්නේ අවිද්‍යාවේ මුල. එහෙම ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි හිතන්න ඕනේ එහෙමනම් මේ මේ ඒ විය යුත්ත වෙන තැනට අපි කටයුතු කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. මොකද විය යුත්ත කිව්වම දන්නවනේ නේද? ඒ අවබෝධය ඇති කරගන්න තත්ත්වයට ඒක සුතමේ වශයෙන් නෙමෙයි අවබෝධ ඥානයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒ සිදු වෙන්න පුළුවන් දේ ඒ දේ ඇයි මට මේක බයක් බවට පත් වුනේ කියන දේ අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ මේක මේ ඒ අපි දැන් මේ අපි දැන් අබ්ධර්මයේ හැමදේම දන්නවනේ. ඒතර මේ අපි මේ රූප නාම ගොඩක් අල්ලා නිසා ඇතිවෙච්ච මේ සත්වයා කියන භූතෙක් තමයි මම. ඒ ඒයින් ඔබ්බෙන් ඇත්තා වූ අනිත් සියලුම දේවල් ඔබ්ජෙක්ට් හැටියට අපි ගත්තොත් එහෙම මිනිස්සු වේවා, සද්ද වේවා, ඒ ඒ ඔබ්ජෙක්ට් එකක් අපි මනාප වස්තුවක් විදිහට අරගෙන මනාප අරමුණක් විදිහට අරගෙන ඒ අරමුණ නිසා අපි සුඛ වේදනාවක් විඳලා ඒ සුඛ වේදනාව මමයේ මගේ කියලා අරගෙන ඒ මමයේ මගේ කියලා ගත්තා වූ දේ නිත්‍ය වශයෙන් පවත්වන්න කරන්නා වූ උත්සාහය තමයි අවිද්‍යාව. එහෙමනම් ඒ ක්‍රියාදාමයේ තුලම තිබුණේ වැරද්දක්. මනාපයි කියලා ගත්තා මනාප නොවිය යුතු දෙයක්. ඒ දේ ඇති කරා වූ ස්පර්ශය සුඛයි කියලා ගත්තා. එතන විපරිණාමයට යන තත්වයක් සුඛය කියලා දෙයක් නෑ අතනෝ. ඒක තියෙන සංඥාවක් පමණයි. ඒ දේ සංඥාව සුඛයක් කියලා ගත්තා. ඒ දේ මගේ කියලා ගත්තා. නැති මමක් හදාගෙන මගේ කියලා ගත්තා. ඒ අරගත්ත දේ තෙතනොන් නොනවිති මේක නිත්‍යව තියාගන්න පුළුවන් ඕනේ කියලාත් ගත්තා. එතකොට 12 ආකාරයට වැරදි වැඩ කරගත්තා. විපල්ලාස 12ක් ඇති කරගත්තා. ඕක තමයි අවිද්‍යාව. ඉතින් ඒ නිසා තමයි මේ බය. ඒ නිසා තමයි බය. එhmenan මේ බය ඇති නොවෙන්න නම් අපි ඔය ක්‍රියාදාමය අවබෝධ කරගන්න වෙනවා. අවබෝධ ඥානයක් ඇටියට මේ මම පඬිතයා වගේ කියන්නා වූ සුතමෙන් සුතමේ දැනුමෙන් කියන්නා විදිහට නෙමෙයි. අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒකට නම් චන්දවිසාර මහත්මිය කියපු දෙයම තමයි කළ යුත්තේ. භාවනාව තුළින් තමයි සිද්ධ වෙන්න ඕන කියලා මම නම් හිතන්නේ ඔබතුමී හිතනවා වගේම. හැබැයි මේ භාවනාව තුළින් වෙන්න වෙන්නත් මේ සුතමේ දැනුම තියෙන්න ඕනේ. අපි මාංශඩව සුදර්ශන හාමුදුරුවෝ බොහොම ලස්සන දෙයක් පැහැදිලි කරනවා. එහෙම නැත්නම් පච්චේක බුදුරෙක්නේ. කවුරුත් කියපු දෙයක් නැතුව තමම තේරුම් ගන්නව නම් සත්‍ය. තමම තේරුම් ගන්න බෑනේ අපිට. එහෙනම් සත්‍යගතෙන් වාසි දේශනා කරපු ධර්මයේ කල්යන් මිත්‍රයෙක්ගේ මුවෙන් එහෙම නැත්නම් පොතපතකින් අහලා දැනගෙන ඒ දැනගත් දැනුම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ භාවනාවෙන් තමයි. එහෙනම් තවත් කෙනෙකුට යොමු වෙන්නම් හාරි මහත්මයාට. දේරුවන් සන්නයන් හරි. දේරුවන් සන්නයි දලත් මාත්මට මුචිර දෙනාටම මම පහුවෙලා මේක දෙන්නේ මම හිතන්නේ ගියතරේ මම අර මෙසේජ් එකක් එවුවේ ඇත්තම ගිය සමානේ මම අර දානක සහභාගීුනේ කොහොමත් කමන්නේ මම ඉඳලා කියන්නේ අහගෙන ඉතින් දලත් මාත්මට මම බය ගැන කතා කරනවා මම මන් කියන්නේ සාමාන්‍ය ජීවිතයේ මම නම් තේරුම් අරන් ඉන්නේ අපිට බය ඇති වෙන්නේ අපි දතයුත්ත නොදන්නකම නිසා කියලා. කියන්නේ අපි දැන් අර තේන මහත්මයාගේ අර උදාහරණ ගැනත් මට මතක් වුණා. දැන් මේ දොර ළඟ ඉඳලා කවුරු හරි එළියට එනකොට බය වුණා නම් අපි කලින් දැනගෙන හිටියා නම් එතන කවුරුත් හිටියා කියලා අපිට වෙන සමාජයට බයක් ඇති වෙනත් නැත්නම් ඒතරම් ලොකුට බයක් ඇති වෙන්නේ නැහැ. මට බය නැති වෙනත් නැත්නම් අපි කලින් ඇන්ටිසිපේට් කළා නම් මේව දෙයක් තියෙනවා කියන එක. ඉතින් ඒක ලෞකික මට්ටමෙන් වුණත් අනිත් එක අපි ආධ්‍යාත්මික බලනකොට උනත් අපි දැනගත යුත්ත දැන නොදන්නකම නිසා තමයි මේ බය කියන එක අපේ අපේ තුල තියෙන එක අපේ තුල බය කියන එක ඉන්ස්ටින්ක්ටයක් විදිහට තියෙනවාමයි අපි මේක මේ මේ අපි යථාර්ථය නොදැනීම නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි අවබෝධයෙන් දැන ගන්න තාක්කල් අපිට මේ බය කියන එක නිතරම තියෙනවා. මොකද අපි මේ මම කියන එක මම මමත්වයේ කියන එක නිතරම අපි හැම වෙලාවෙම අපි යම් කිසි මට්ටමකින් අපි ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඒ ඒකට යම් කිසි තර්ජනයක් වෙනවා ඒකට යම් කිසි බලපෑමක් වෙනවා නම් යම් කිසි චැලෙන්ජ් එකක් වෙනවා නම් අපේ තුල අපි කොච්චර උත්සාහ කළත් ඒ බය කියන එක නිතරම ඇති වෙනවා. ඒක ඒක සාමාන්‍ය දෙයක් කියලා මම නම් හිතන්නේ. මොකද ඒක අපේ දුර්වලතාවයක් නෙවෙයි. ඒක නිතරම ඇති වෙන දෙයක්. මොකද අපි මේ මම ආරක්ෂා කරන තාක් කල් මමත්වය පවත්වා ගන්න තාක් කල් ඒකට කියන ඒක නැති වෙයි කියන බය අපිට තියෙනවාමයි. ඒ නිසා මම හිතනවා අපි මේ කලින්ම දැනගෙන ඉන්නවා නම් මේ හැම දෙයක්ම අනිත්‍යයි, හැම දෙයක්ම දුකයි, හැම දෙයක්ම අනාත්මයි කියන එක අවබෝධය ඥානකින් විදර්ශනාවකින් අවබෝධ කර ගන්න තාක්කත් කියන්නේ අනිත්‍ය කියන අඳුම වශයෙන් අනිත්‍ය කියන දේවත් මේ හැම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යතාවය කියන ලක්ෂණ උපාදිතී බංග මේ හැම හැම මොහොතකම හැම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යක නම් කිසිම දෙයක් නිට්ටිය නෑ කියන අවබෝධය එන තාක්කල් අපේ බය අපේ තුල තියෙනවා මොකද ඒක නැති වෙයි මේ මමත්වයේ කියන නැති වෙයි කියන බය අපිට තුල තියෙනවා කියලා මට කරන්න තියෙන දේවල් තමයි. තේරුම් ගන්නයි ආරිමාත්ම කියන්නේ ඔබතුමාට එහෙම බය ඇති වෙලා තියෙන්නේ ඕනතරම් නේද? අදටත් ඇති වෙනවනේ. අදටත් ඇතිනවා. දැන් අපේ චන්ද්‍රන් මහත්මිය කිව්වා මේ ළමයි සම්බන්ධයෙන් එතුමියට දැන් මමත් ඉස්සර කතා කරනකොට මගේ ජීවිතේත් බය ඕනතරම් මේ ලෙඩ දුක් ඇති වෙච්ච අවස්ථාවල මේ දැන් දැන් ඔබතුමා ධර්මයේ හොඳට ඇසිරෙන්න උත්සාහ කරන පුද්ගලයෙක්. දැන් කොහොමද බය ඇති වෙන්නේ? දැන් ඔක්කොම දැන දැන මොකටද බය ඇති වෙන්නේ? කියන්නකෝ මම බය ඇති වෙච්ච අවස්ථාවක් දෙකක්. මට සාමාන්‍ය බාහිර චේතන කියන්නේ මම දැන් සාමාන්‍ය දැන් භාවනා කරන වෙලාවේ වුණත් සමහරවිට මට බයක් ඇති වෙනවා මම මට යම් කිසි හිතේ එකකතාවයක් ඇති වුණොත් ඒකකතාවේ ගොඩක් දුරට තියාගන්න පුළුවන් වේද මේක කොයි මොහොතේ නැති වෙයිද කියන ඒ වගේ බයක් ඇති වෙනවා ඒ වගේම සමහර මේ ලෞකික වශයෙන් දැන් මේ කායික වශයෙන් වුණත් දැන් මගේ යම් කිසි මේ කායික ආබාධයක් තියෙන සමස්තයක් ඒ සාමාන්‍ය තියෙන ප්‍රශ්නයක් තමයි මගේ මේ බැක් පේන් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කොයි වෙලාවෙ කොයි මොහොතේ ඇති වෙයි දන්නේ සමාජයට භාවනා කරන්න වාඩි වෙන වෙලාවකට යම් දෙයකින් වැඩි පෝෂෙක් මේ වුණොත් බයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ කයට තියෙන ඇල්ම නිසා මේ කය පැවැත්ම මගේ මේ මේක අනිත්‍ය දෙයක්. මේ කයක් තියෙනවා නම් ඒක ලෙඩ වෙනවාමයි. ඒක දරාවට යනවාමයි. කියන ඒක අවබෝධයකින් මේ ඥාණය මට නැති නිසා මට යම්කිසි බයක් තියෙනවා මේක මේ බැක් පේන් එක මේ වෙලාවේ මේ මේ ඇදෙයිද කියනවා ඒ වගේ බයක් ඇති වෙනවා. ඉතින් හැම වෙලාවෙම එහෙම බයක් ඇති වෙනවා. ඒ වගේම සමහරවිට දැන් අර මේ මේ සම්බන්ධතාවය වර්ණකීය වගේ අපි සාමාන්‍ය හිතවත් කෙනෙක් සමහරට අසනීපෙලා ඉන්න කෙනෙක්ගේ සමහරට යම්සි කෝල්යක් ආවොත් මට බයක් ඇති වෙනවා මට බයක් ඇති වෙනවා සමහරට ආසන මේ අසනීපේ අසාධ්‍ය තත්ත්වෙද නැත්නම් මේ ගිහිල්ලා මේ වගේ බයක් ඇති වෙනවා මොකද අපිට අර ඒ අවබෝධයෙන්ම නැති නිසා මේ හැම දෙයක්ම මේ මේ අනිත්‍යයි මේ ඉපදුණු ඉපදුණු කමේ ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව ඒවා අපි සුතමේ වශයෙන් දැනගෙන හිටියට අපිට අපිට කාවැදිලා නෑ මේක මේක මෙහෙම නේද කියන එක කාවැදිලා නැති තාක්කල් අපිට මේ බය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ කො තමුන් ගැන තමුන් ගැන අර සම්බන්ධතාවය මාත්‍රක අපි හැම වෙලාවෙම තමුන්ට තියෙන ආදරේනේ වැඩිම ඉතින් ඒක අපි කොච්චර මේ මේ එක්ස්කියුසුත් දැම්මත් බාහිරයට ඒක තමුන්ට තියෙන කැමැත්ත තමුන්ගේ මම මමය පවත්වාගෙන යන්නට බාහිරින් ඇති වෙන ඒ කියන්නේ තමුන්ගේ නෑදෑයෝස් නේද ඒ කියන්නේ හිතවිතුන් හැම කෙනාගේම තමුන්ගේ සතුටු වෙන්නේ ඒවා තියනවා කියලා ඒක තියෙන තාක්කල් තමු තමුන් ආරක්ෂාව වෙන. ඒ තමුන්ගේ ආරක්ෂාවට යම් කිසි බලපාවක් කරනවා නම් ඒ හැම එකෙම බයක් ඇති වෙන කායික හරි මානසික වශයෙන් හරි. එහෙමයි ඉතින් ඒක තමයි හොඳයි තෙරුවන් සරණයි. ඔබතුමාගේ භාවනාවෙකදී කිසියම් ආකාරයක සුඛ සහගත තත්වයකටපත් වෙලා ඉඳිද්දී ඒ තත්ත්වේ නැති වේයයි බයක්කින් ඇති වෙනවා කියලා කියන කාරණාව ඒ ඒ ඒ ගැන පොඩ්ඩක් හිතනකොට මට හිතුණා එතෙන්දී මූලික වශයෙන් බයෙන් අගතිට යෑමට වැඩිය ද්වේෂයෙන් අගතිට යෑම සිද්ධ වෙනවා පැත්තට යන්න පුළුවන් කියලා. මොකද ඒක වැඩිපුරම සම්බන්ධ වෙන්නේ වේදනාවට නිසා. මොකද Tamanda සුඛයක් සනීපයක් තිබුණා ඒ අපි දන්නවා ධාන විශේෂම අපි අපි සමාන අපි දන්නවා කියන වචන අයින් කරමු අපි භාවනාවක නිරත වෙන කෙනෙක් කිසියම් ආකාරයක සනිපුදායක තත්වයක මේ ඉන්නකොට ඒ தත්වයෙන් දිගටම පවත්වන්න තමයි කැමැත්ත. එතකොට ඒ தත්වය නැති වෙයි කියලා භාවනාව වෙදී බයක් ඇති වෙන්නේ නැහැ. මොකද බයක් ඇති වුණොත් ඒක ඒ වෙලෙම ඉවරයි. බය බය ඇති වෙනවා කියන්නම ඒක ඉවරලා ඉවරයි. ඒ සුඛදායක තත්ත්වෙ ගිහලා ඉවරයි. එහෙම නේද? භාවනාව ඒක ඒක ගිහලා ඉවරයි. සුඛදායක තත්ත්වෙ ඉවරලා ඉවරයි. බයක් ඇති වෙන්නේ දැන් නෑ එතන ඉඳිද්දි එහෙම එතන ඉවත් වෙච්ච ගමන් හිතට ඇති වෙන්නේ නොසතුටක් එහෙම නැත්නම් අපරාධ කියන හැඟීමක් ශික් කියන හැඟීමක් අයියෝ කියන හැඟීමක් මොකද මේ තව ඉන්න තිබුණා නම් කියන හැඟීම. ඒතකොට එතන තියෙන කිසියම් සාගත ව්‍යාපාද සාගත මේ නොසතුරු බවක් ව්‍යාපාද පැත්තට යන එක. ඒතකොට ඒකයි තියෙන්නේ දෙවෙනි පස් ආහාර හතර ගත්තොත් දෙවෙනි ආහාරයට මනෝ සංචිත මේ මේ පස් ආහාරයටයි තියෙන්නේ. ඉතින් පස් ආහාරයටයි තියෙනකොට එතෙන්දී අගති ගමන තමයි මේ ද්වේෂයෙන් අගති ගමනට යෑම. කියන්නේ නමුත් මේ බයෙන් අගතිට යෑම වෙන්නේ දැන් මොන අද ගියානම් ධානයකට අද ගියානම් හොඳ භාවනාවද හොඳ තැනකට හොඳ තැනකට ගියා ඒකෙන් ඉවත් වුණා හොඳයි දැන් හිත භාවනාවට යන්නකොට කල්පනා කරනවා ඊයේ ගිය තැනට යන්න පුළුවන් නම් හරි ෂෝක් අනේ මට යන්න පුළුවන් වේද මට යන්න බැරි වේද කියලා බයකුත් හිතෙනවා අන්න ඒක හරි එතකොට ඒ හිතත් හිත දවස ඒක අර මේ එතින්ද ඒක අර ඊයේ ගිය සුඛය ඊයේ ලැබුණා වූ සුඛය දාහාම් භාවනාවේ ඇතිවෙච්චා වූ සුඛය මගේ කරගන්නත් බෑ. ඒ මම ගත්තේ සුඛය. මගේ භාවනාවේදී මට ඇතිවෙනවා වූ සුඛය ඒක. ඒක මගේ සුඛය. අනේ ඒක මට හිතත් ඕනේ. ඒක දැන් අනිත් නිත්‍ය කරගෙන තියෙන්නේ. ඒක දැන් අද ගස්තේ හිතත් ඕනේ. නිත්‍යයි ඒක. දැන් නිත්‍යව මට ආйти සුඛය. දැන් හිතත් මට ගන්න පුළුවන් වෙයිද කියලා බය. මොන ඕක බයෙන් අගට කියන්නේ. ඒ බයිනරිට යන්න යන පාරේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ඒ කාරණාව මට තේරෙන්නේ. අපි යොමු යමු චන්දන මහත්මයාට. චන්දන මහත්මයා ඔබතුමා පුළුවන් අපිට කිව්වෙන්න මේ චන්දන මහත්මයාට ජීවිතේ බය ඇති වෙලා තියෙනවා නොයෙකුත් වාරවල අපි දන්නවා පිටියක් තියෙනවා. අපිට වගේම මෙතන හැමෝටම වගේම අනිවාර්ය කිව්වා වගේ ඒක බයක් ඇති නොවෙනවා නම් බයෙන් අවිතිරි නොවෙනවා නම් අපි අද මෙතන ඉන්නෙත් නැහැ. අපි මෙතන ඉන්න අවශ්‍යත් නැහැ. ඉතින් අපි ඔක්කොම බයෙන් අවිතිරි යන නිසා තමයි මෙතන ඉන්නේ. චන්දන මහත්මයාට කියන්න පුළුවන් උතුමාගේ අද්දකින්. ආ තිරුවන් සරණයි කියලා දිනාටම අද මාත්‍රකාව බයෙන් අගතියට යෑම නිදලුවත් මහත්තයා. එතකොට දැන් අපි බලපුවාම අපි හැමදේනම ඉන්නේ බයෙන්ම තමයි හැමදේනම හැම සත්‍යයක්ම බයෙන්ම තමයි ඉන්නේ. එතකොට බය නැති වෙන්නේ රහත් වුණාම කියලා තමයි මම මගේ තියෙන දැනට තියෙන අවබෝධය. එතකොට මේ සක්කාය දිට්ඨිය නැති වුණා කියලා බය නැති වෙනවා කියන්න බෑ. මොකද සෝවාන් වුණා කියලා බය නැති වෙන්නේ නැහැ. මේ රහත් වුණාම තමයි බය නැති වෙන්නේ කියලා තමයි චන්දමාත් චන්දමාර්ගයේ තත්ත්වයක් ඉන්න මම ඒ ඒ කෑල්ල මම නිවැරදි කරන්නම් කියන වචනේ කියන එක හරියට දන්නේ නැහැ මම මම දන්න ටිකක් කියන්නම් ඒ කෑල්ල විතරක් ඔබතුමා වෙනත් තැනකට යන්න ඉස්සෙල්ලා පොද පුතාන ගොඩක් අවස්ථා තියෙනවා අපි අහලා තියෙනවා සෝතාපන්න වුණා කියලා කියනකොට අර විපල්ලාස් වලින් ওই මුල දෙක ඔය දෙක තමයි නැති වෙන්නේ මොකද අනිත්‍ය දේ නිත්‍ය කියලා ගන්න දේ අනිත්‍ය කියන නිත්‍ය කියලා ගන්න දේ මේක මම කලින් මතක් කරලා තියෙනවා පොතපත හැවිදියට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න විදිහට ගන්නවා අපි තුන් ආකාරයකට නේද? චිත්ත සංඥා චිත්ත සහ දිච්චි කියලා තුන් විදිහට. ওই තුන් විදිහටම ගන්නෙ නැහැ සෝතාපන්න වෙච්ච පුද්ගලයා. හරි? අනිත්‍ය දේ නිට්ටයයි කියලා. අත්ත අනත්තදී අත්තා කියලා ගන්නවා අපි තුන් විදිහකට සංඥා චිත දිට්ඨි වශයෙන් මේ සෝතමන වෙච්ච පුද්ගලයා ඒකත් දිට්ඨි වශයෙන් ගන්නෙ නැහැ. හරි. එතකොට ඔර ඔය දෙකම ගන්නෙ නැහැ මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා. එහෙමනම් සෝතාපන්න වෙච්ච පුද්ගලයා බයෙන් මිදිච්ච පුද්ගලෙක් කියලා තමයි මම අහලා තියෙන්නේ. නමුත් මේ එතකොට බය බයෙන් අගතිට යෑම සෝතාපන්න වෙච්ච පුද්ගලයා තුලින් විලිනවා කියලා වගේ හැඟීමක් තමයි ওই කාර්ප ওই ධර්ම කාරණා මත ওই ධර්ම කාරණා මම කියපු දේවල් සත්‍යමයි ඒවා සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඒවත් එක්ක මගේ ගැළපීම තමයි හරියට දන්නේ නැත්තේ ඒ ධර්ම කාරණා මත මට හිතෙනවා මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා තුළ බය කියන දේ නැහැ කියන දේ. ඉතින් බය ඉදවත් වෙන්නේ රහත් වුණාම මේ කියන කාරණාවේ හොයාගලිය යුතු හොයාබලිය යුතු වරදක් තියෙනවා කියලා මට හිතෙනවා. සමාවෙන් චන්ද්‍ර මහත්මයා කන්ටිනියු කරන්න අපි තවත් අහලක් දැනගමු තවත් දන්නා එකෙන් පසු. දැන් දනුවන් මහත්තයා මෙහෙමයි ඉතින් ඒ කියන්නේ බයෙන් අගතියට යෑම සෝවාන් වුණාම යම් තරමකට අඩු වෙනවා කියන එක පිළිගන්න පුළුවන් මොකද දැන් මේ මමත් බයේ ඉන්නවා නම් දැන් මේ බයේ ඉන්නවා නම් තෙරුවන් සරණ ගියා නම් යම් කිසි ප්‍රමාණයකට බය අඩු වෙනවා ඒ කියන්නේ මේ දැන් ලෙඩ හැදෙනවා ගෙදරවල් දොරවල් නැති මේවා ගැන අනිත්‍ය හැම වෙලේම මෙනෙහි කරනවා නම් යම් ප්‍රමාණයකට බය අඩු වෙනවා දැන් ඔය ඔබතුමාලා කිව්ව ඔතන ටෙලිෆෝන් කෝල් එනකොට තියෙන බය කොවා ඉස්සර මටත් තිබුණ හරියට මම බොහොම ලෙඩ ජාති වලින් පෙළෙනවා. ඉතින් මට මේ ඉන්ජෙක්ෂන් ගහනවා, විදිනවා, කොටනවා මට මේවා දැන් ගාණක්ම නැහැ. දැන් මම ඒවට තියෙන මට ඒක පුරුදු වෙලාම ඉස්පිරිතාලේ ඉන්ජෙක්ෂන් එහෙම ගන්නකොට සමහර දුවනවා බයි. නමුත් මට දැන් ඒක පුරුදු වෙලා මට සාමාන්‍ය දෙයක්. සමහරලාට මගේ මේ ඇහි ප්‍රෙෂර් එක ඇවිල්ලා දවසක් මේ දොස්තර කිව්වා දැන් මොකද කරන්නේ? මොකුත් නැහැ. ඒ වෙලාවෙම ඇහැහිල් කරා වතුර එළියට ගත්තා. එතකොට කෙනෙක් මේක ඇහැහිල් කරනවා කිව්වහම ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ කලන්ති දානවා සමහර අයට. මට දැන් ඒකත් ගාණක් නැහැ. දොස්තර යනවා ඇහැට ගැහුවා කට්ට ගත්තා වතුර. ඉතින් මේ මේක අර පුරුදුනහම සාමාන්‍ය දැන් දැන් දැන් අපි මේ රටේ ජීවත් වෙනවා මේ රටවල් වල දැන් හැම වෙලෙම හෙල වෙනවා. ඒත් කුයික් වෙනවා. මේක මේ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා දැන් ඒක අර බයෙන් බයෙන් නැති වෙලා ගිහින් වාගේ. දැන් හැබැයි බයෙන් අගතියට යන එකයි මේ තෙරුවන් සරණ යන එකයි අවබෝධයෙන් තියෙන එකයි කියන එක ඒක වෙනස් දෙයක්. එතකොට දැන් මේ හැම සත්‍යයකම බය බය කියන එක අර බේස් එකේම බයම තමයි තියෙන්නේ. නමුත් දැන් අපිට මේ ධර්මයේ ඉගෙනගෙන යම් තරමකට මේ තේරුවන් සරණ ගියේ හින්දා බය කියන එක තේරුම් ගන්න පුළුවන් අර ගොඩක් මේ නෝන මහත්තර මහත්තර කිව්වා. ඒතර මේ ආදරය කියන එක නම් ඒකට අපි ටිකක් මේ ලෝභකම කියලා දාගත්තොත් හොඳයි. මොකද මේ දැන් අපි ටිකක් දන්නවනේ. මේ ලෝභකම තමයි තියෙන්නේ. කවුද වැඩියෙන් වැඩියෙන්ම කාටද ආදරය කරනවද වැඩියෙන් කාටද ලෝභ කිව්වොත් ආ අයනම් මටම තමයි මම ලෝභ කියලා මට මේ හිතෙන විදිහට කියන්න පුළුවන්. එතකොට මේ මේ දැනවත් මහත්තයා මේ එතකොට මේ මේ දෙවියෝ බ්‍රහ්මයෝ හැමදිනාම අර බයෙදී ඉන්නේ. ඒතකොට දැන් අපි මේ මට මෙහෙම හිතෙනවා හැම වෙලෙමට ඇයි අපි බය වෙන්නේ කියලා. එතකොට මේ දැන් ඔන්න යකෙක් එනවා කියලා හිතනවා. මම මේ තනියම හිතන જાති මේ හැමදාම මේ රැයට එහෙම හිතනවා. ඇයි මම බය වෙන්නේ? ඒතකොට මම හිතනවා දැන් යකාව. යකා මට ගැහුවෙත් නෑනේ. එතකොට තාම යකා දැකලත් නැහැ. දැන් අර හන්දියෙන් ඉන්නේ. එතකොට මේ දැන් මේ මානසික හැම අපි හිතන දෙයක්. නමුත් අපි දැන් යකා ඇවිල්ලා තාම අපි ඉස්සරහා ඉන්නවා. දැන් අපි ඇස් පියාගෙන හිටියොත් අපිට පේන්නේ නැහැ. ඒතකොට අපි මොකටද ඒකට බය වෙන්නේ? ඒතකොට දැන් මේ මනසේ ඇති වෙන ප්‍රශ්නයක්ම තමයි මේ බය කියන එක කියන එක තමයි අපිට මේ මට හිතෙන්නේ. නමුත් අපි දැන් ඉතින් මේ ඊට වැඩිය බයක් කර සංසාර බය කියන එක ඇති වෙන නිසා අර ඔබතුමා කිව්ව කුම්මග්ග පරිසේවණිය මේවා සියලු දේම නැති කරගන්න මේ කියන අවබෝධයට යන තැන තමයි අපි තෙන්න ඕනේ දලුවත් මහත්තයා. මම කිව්වේ වගේ වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරලා දෙන්න පෙරවන් සරණයි කියලා දෙනාට. පෙරවන් සරණයි මහත්තයා බොහොම බොහොම පිං බොහොම හොඳයි එතුමා හැමදාමත් වගේ අවංකව බොහොම අදහස් ගොඩක් කිව්වා. මම දිලුක් මහත්තයාට යොමු වෙනවා දිලුක් මහත්තයා යමක් කියන්න හදනවා මම හිතන්නේ. නෑනේ දරුවත් මහත්තයා ඒ අර මේ අර මේ මම දන්නේ සිංහල වචනේ නම් මට ඉච්චර දැන් මේ මතක නෑ මේ මේ ඇන්සයිටි දැන් මේ අපේ මේ මේ චන්දන මහත්මයා ඒ අර පොඩි වෙනසක් තියෙනවා මේ බය සහ මේ ඇන්සයිටි චකිතය මම හිතන්නේ ඒ අතර බය වුණාම අපි මේ එතන අපිට හොඳට අඳුර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා දැන් අපි බය කිව්වහම මොකක් හරි අරක වගේ දැන් ටෙලිෆෝන් කෝල් එකක් එහෙම නැත්නම් මොන හරි අපි ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන රූපයක් තියෙනවා බය වුණාම අර චකිත ඇන්කර්නකට අප දැන් අර චන්දන මහත්තයාගේ වගේ ගොඩක් වෙලාවට ওই සංස්කාරات එක්ක එන්නේ කියන්නේ මේ අපිට ඒක ඒක පැහැදිලි නෑ. ඒක හරියටම පැහැදිලි නෑ මොකටද බය වෙන්නේ මොකද්ද කියලා තත්ත්වය. ඒක ඒ එතන එතනදි පැහැදිලිකම නැති ගතියක් තියෙනවා ඇන්සයිටි චකිතේදී. ඒකයි ඔයකද ප්‍රතිකාර කරනකොට කියන්නේ දැන් අර එක විදිහක් තමයි මේ අපිට දැන් අර යම් කෙනෙකුට දැන් මෙතන මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ කාට හරි ඇන්සයිටි එකක් තියනවා නම් ඒ වගේ එතනදී බලන්න ඕන කොහෙද මේක තියෙන්නේ කියලා. මේක කොතනද මගේ ඇඟේ කොතනද තියෙන්නේ මේක කොහෙද ඉන්නේ කියලා. ඒක බලනකොටවත් ඒ ඒ තුලින් ටිකක් ඒක අයින් කරගන්න පුළුවන් තරක් තියෙනවා. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි. චකිතේ කියන වචනේ කියනකොට සේන මහත්තයාගේ උදාහරණයට සරල උදාහරණයක් ඒක ගැලපුණා නේද? චකිතේ චකිතයක් තමයි අර කවුරුත් කෑ ගන්නකොට පොඩ බවුණ කේක් නේතුනේ කියලා තුනට. එනිවේ පොල්සෙටත් මේ බොහොම හොඳ කාරණා ගොඩාක් ඉස්මතු වුණා හැම කල්යන මිත්‍රයෙගෙම මම කල්පනා කරනවා යොමු වෙන රොෂාන්ට රොෂාන් රොෂාන් මහත්මයා ඔබතුමාට පුළුවන් අපිට එකතු වෙන්න අපිට කරුණාවෙන් කියන්න මේ මේ බය කියන කාරණාව අපි බයට බුදුහාමුදුරු දීපු නමක් තමයි කාමය කියලා. බයටම තමයි කාමය කියලා කිව්වේ. කාමයට කිව්ව තවත් වචනය තමයි බය කියලා කිව්වේ. ඒක සූත්‍ර දේශනාව තියෙනවා. එතකොට මේ ඒ ඒ කොහොමද ඔබතුමා දකින්නේ? වචා. ඔව් බොහොම වැදගත් මාතෘකාවක්. ඒ වගේම දැන් මටත් ඇත්තම කියන්න ඕන තැනකට ඒක යොමු වුණා සාකච්ඡාව දැන් ඔය අපේ තියෙන බය නිසා තමයි අපි අපේ බය යූස් කරලා සමහරක් වෙලාවට ඔය ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක ඒ වගේ දේවල් උනත් පවතින්නේ අපේ බය නිසා කියලාත් අපිට කියන්න පුළුවන්. අපි දන්නවා සමහර දේවල් වෙන්න තියෙන chance එකක් තියෙනවා. නමුත් අපිට ඒක අවබෝධයක් තියෙනවා නම් හරියටම මේක මෙහෙමයි මෙන්න මේකයි අපේ කියලා අපිට රිස්ක් ඇනලිස් එකක් මේ පොඩක් සමා වෙන මම ඒ පැත්තට යනමට. නමුත් මම මම දකින විදියක් මම කියන්නේ මේ දැන් මට තිබුණ ලොකුම බයක් තමයි ඇත්තටම මේ දැන් සමාජය මොනවා මං ගැන හිතයිද ඒ වගේ බයක් තිබුණා. නමුත් මම ඒක අවබෝධයෙන් දැක්කා මම දැන් ඇත්තටම අර ඔය කියනවා වගේ මගේ කාමේ නිසා මට ඇති වෙලා තියෙන මේ බය කියන හැඟීම මේක මම කොහොමද දිගින් දිගට කොහොමද ඇති වුනේ ඊළඟට දැන් අපිට මේ ඇන්සයිටි එකක් ගැන අපි කතා වුණා දැන් මට සමහරක් වෙලාවට ඇත්තටම මගේ මේ පහුගිය අවුරුදු දෙකකට විතර කලින් ඉඳලා තාමත් ඒක ඉවරයක් නැහැ මේ රැකියා කරන ආයතනයේ ඇත්තටම ලොකු රීස්ට්‍රක්චර් එකක් ගියා. ඉතින් මෙහි තියෙන ප්‍රශ්නයක් තමයි අපි ඉතින් ලොකු මොෝගේජ් සරන් ඉන්නේ මගේ තාම ළමයිනුත් පොඩි. ඉතින් එතකොට ඉතින් ඇන්සයිටි කියන එක නිසා අපිට ඇති වෙනවා බය මේ රස්සාව නැති වේද එතකොට කොහොමද ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ ඊට පස්සේ මේ යූනියන් <laughs> එකට සම්බන්ධ වෙලා හිටියොත් මොකක් හරි මට මේකට හරි වුණොත් ඒකට පිළියමක් කරන්න පුළුවන් කියලා එහෙම හිතනවා. ඉතින් මම මේ මේ කියාගෙන ආවේ දැන් ඒක ඇත්තටම හරියටම මේ අපි අවබෝධයෙන් දැනගත්තාම දැන් අර මම ඉස්සලා කිව්වා වගේ මට දැන් තියෙන තිබ්බ බයක් එක මම නැති කරගත්තේ මම ඒත් හිතුවා ඇයි ඇයි මම තව කෙනෙක් හිතන එක ගැන එච්චරට ලොකුවට හිතන්නේ මම ඇත්තටම දැන් ඇත්තටම ඔය දැන් කියනකොටත් මම මම කියලා කියවෙන්නේ ඒ ඒ ඒ ඒ හැඟීම තියෙන නිසා. ඉතින් ඔය ඒ ඒ ඇල්මවල් ඒ ඒ ටික පොඩ්ඩක් නැති කරගන්න පුළුවන් නම් ඒක පස්සට ගිහිල්ලා අපිට දකින්න පුළුවන් නම් මේකේ ඇත්තටම කිසිම තේරුමක් නැති දෙයක් අපේ බය වෙන්නේ තව ටිකක් ඒකට Eh, දැන් අපි කියමු අපි රස්සාව ගැන බය වෙනවා කියලා. අපි eh, අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ඒ දේ කරන් යනවා නිසා eh, අපි ඒකට බය වෙලා ඊට වඩා මේ මේව කරන්න ගියොත් සමහරක් වෙලාවට ඒ බය නිසා අපි වැරදි දෙයක් අපේ අතින් කරෙන්න සමහර අවස්ථාවක් වැඩි වෙනවා. ඉතින් ඒක ඒකයි මම මම දැකපු දැන් මම මෙතන දෙකක් කියවෙනවා මගේ ඇන්සයිටි කියන එක මට ඔය ඇත්තම හීනෙනුත් සමහරක් වෙලාවට පේනවා එකපාරට මේ ඒ ඒ හීනෙන් බය වෙනවා කියලා කියන්නේ සමහරක් වෙලාවට මේ මෙහෙම එකපාරට ආ රස්සාව මොකක් හරි රිඩන්ඩන්සි එකක් ලැබිලා මොකක් හරි ඒ වගේ දෙයක්. ඉතින් අපේ මේ හිත ඇතුලෙන් අපි ගැන මේ තියෙන මේ බය නිසා ඔය ඔය වගේ දේවල්. නමුත් තුන්වන්ගේ සරණෙන් ඇත්තටම දැන් සාමාන්‍ය අවුරුදු දෙක විතර <laughs> මේක ගොඩක් අයගේ ඇත්තටම ඇත්තටම සිඩ්නි වගේ මගේ ආයතනයේ වැඩ කරන අයගේ ගොඩාක් නැති වෙලා ඇත්තටම ගොඩක් අය දැන් මේ වග වගාවලට හිතන් ඇවිල්ලා තියෙන ඔය ඉංජිනේරිං වෘත්තියේ යෙදෙන අය සිඩ්නි වල වැඩ කරපු අය එහෙමත් වෙලා තියෙනවා මොකද මේ වගේ දේවල් නිසා නමුත් මම මේ කියන්නේ මේ ඒක අපිට වළක්වන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක වෙනවා නම් වෙනවම තමයි අපි කරපු කර්ම ශක්තිය අරමේ වනුව. ඒක නිසා අපි අවබෝධයෙන් ඒක දැනගෙන මේකයි මේකයි මේකට හේතුව මේ මේකට මට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ ඒක නිසා මම මගේ මාර්ගපිළිවෙල යනවා කියලා. එතකොට දැන් මම අර ඉස්සෙල්ලා කියපු දේත් මම ඉස්සෙල්ලා මේ සමාජයේ මොනවා හරි මොන විදියට දකීල මේකට මොන හරි කරයිද මම සමාජයේ කොහොමද හැසිරෙන්න ඕනේ අපි අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද මගේ වයිෆ් මොනවා කියයිද ඒ වගේ දැන් ඒ වගේ අපිට තියෙනවා සමහර ඒ වගේ බයවල් අපි ඇත්තටම දැන් ඊට පස්සේ අපි කියනවා නෑ මට එහෙම බයක් නෑ කියලා. ඇත්තටම මේ බයක් නෑ කියලා කියන්නේ එක හේතුවකුත් ඇත්තටම ඒ බයක් තියෙන නිසා. ඒක මේ තමන් තමන්ගේ හිත ඇතුළට ගියොත් ඒක තේරෙනවා ඇයි ඒ බය නැහැ කියලා කියන්න හේතුව කියලා. සමහර වෙලාවට අර ඒ වගේ අවස්ථාවල් වලදී බොරුවට සමාජය කියනවා මම නම් ඕකට බයක් නෑ මම නම් ජොබ් එක නැති වෙයි කියලා හිතුවේ නෑ මම නම් දැනගෙන හිටියා මගේ කොහොමත් සේෆ් කියලා. ඉතින් ඒ වගේ. ඉතින් ඒ ඒ ඇත්තටම යටි හිතේ තියෙන බය නිසාම එන තත්වයක් කියලා තමයි. ඉතින් ඕක මැඩලන්න තියෙන එකම මාර්ගය තමන් අවබෝධයෙන් දැනගෙන මේක කොහොමද අපි මේ මේ බය ඇති වෙන්නේ? එතකොට අපි මේකට බයට මොකද්ද තියෙන එකම පිළිවෙම අපි කොහොමද මේකේ මේ දේවල් අර දලුවත් මහත්තයා කිව්වාගේ මේක බය කියන එකත් කාමයක්. එතකොට මේක මේ අල්ලා ගැනීම නිසා තමයි අපිට මේකට ලොකු මේකක් ඇති වෙලා තියෙන්නේ මේක අල්ලගෙන අල්ලගෙන දැන් මගේ රස්සාව මගේ පවුල මගේ මේ తත්වයේ අරෝමේවා කියලා හිතන නිසායි මේ මේ බය තියෙන්නේ. ඉතින් අපි අර නියම අවබෝධයටපත් වුණොත් මට හිතෙනවා ඒ ඒ ඒ ඒක අඩුම ගානේ ඒක දැන් නැත්තම නැති කරගෙන කරන්න පුළුවන්ද කියන එක මට තාම තේරෙලා නැහැ. අඩු කරගන්න පුළුවන් කියන එක නම් Uh, and ඒකෙන් ඒකෙන් ලැබෙනවා බොහොම ලොකු සනසුමක් කියන එක මට තේරෙලා තියෙනවා. මොකක් හරි මට වැරදි දෙයක් කියුණා නම් සමාවෙන්න කවුරු හරි පැහැදිලි කරලා දුන්නත් කමන්නේ. හොඳයි. තේරුවන් සරණයි රසල් මාත්‍යා බොහොම පිං. මේ රසල් මාත්‍යාත් එක්ක මම පොඩ්ඩක් චුට්ටක් කතා කරන්න මම මට හිතෙච්ච මේ මාත්‍යා මේ මේ දැන් අන්තිම සාරේ කියව ගන්න කිට්ටි ඉතින් තමයි නිකන් මම කලින් තෝරලා කල්යම් හිතුව එකනේ කතා කරන්නේ. ඒ නිසා මම පිස්සු වගේ දේවල් දෙකක් කියයි මම හිතන්නේ. <laughs> මේ අපි මේම හිතමු රොෂන් මහත්තයා මේ ලියෝ කම්පැනිම වැඩ කරන යාළුවෙක් ඉන්නවා අල්ලපු ගෙදර ඉන්නේ කියලා හිතන්නකෝ ඔයාගේම ওই කම්පැනිම වැඩ කරන කෙනා. හැබැයි එයා මේ ධර්මමාවතේ ගිහිල්ලා මේ එයා මේ සෝතාපන්න තත්ත්වයට පත් වෙලා ඊටත් ඉහළ ගිය කෙනෙක් කියලා කියන්නකෝ. එහෙම වෙන්න පුළුවන් නේ ගිහි වුණාට නේද? එහෙම කෙනෙක්. හැබැයි එයාත් ඔය රස්සා කරනවා එයාට ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එතකොට මේ එයා ගෙදර ඉන්ෂුරන්ස් ගන්න නැති වෙයිද? එයා දැන් ඔය මේ රස්සාව නැති වෙයි කියලා බය අලුතෙන් ඉන්ෂුරන්ස් එකක් මේ මොකද්ද මේ ඉන්කම් ප්‍රොටෙක්ෂන් ඉන්ෂුරන්ස් එකක් වගේ එකක් එයාටත් දැන් ඔයා ගන්නකොට එයාටත් එයා ඔයාටත් කියනවා මෙන්න මෙහෙමයි මිස්ටර් මේ මිස්ටර් සෝයන්සෝ මෙහෙම මම එකක් ගත්තා ඔයත් තුන එළිද ගත්තා කිව්වන් පස්සේ එයාත් ඒක නොගෙන ඉන්නේ මොකද එයා එයා දැන් ඵලයකුත් ලැබලා ඉන්නේ ඔයාට නැහැ මේ ඵලයක් ඔයා ගන්නවා බයටයි අරන් ඔක්කොම ඔයා කිව්ව හේතු නිසා නමුත් එයා ගන්න එකක් නැද්ද ඒක එයා එයා ගන්න එකක් නැද්ද ඒ කාරණාව ගැන මම කෙටියෙන් මට උත්තර දෙන්න ඕසම් මහත්තයා. ඔබතුමා කොහොමද ඒක ගැන හිතන්නේ? අ මෙහෙමයි මට මට හිතෙනවා තමන්ගේ ඥානකය සහ තමන්ගේ ඒ ඒ බුද්ධාගම හරි මොකක් හරි ගැන තියෙන තියෙන දැනුම අනුව සමහරු ඇත්තටම දැන් මම දන්න පැත්තේ ඉන්නවා මේ ඇත්තටම ඉතින් රස්සාවල් අතෑරලා බුද්ධාගම ඒ පැත්තට ගිය උදවිය. මේ ඒ වගේ කරන කට්ටිය සමහර මේ සමහර අය ඇත්තටම මේ සමාන දසන් මේ මේ ප්‍රතිකල සිනාවිකම ගන්නකො ඉන්නවා මේ හිතන්නකො මේ අපි නමක් දාගමු ජනක සමන් ජනක සිරිවර්ධන ඉන්නවා හරිද අල්ලපු ගෙදර ජනක සිරිවර්ධන ගැන මේ කතා කරන්නේ එයා වලයක්ු ලැබුපු කියලා වගේ කම්පැනි වැඩ කරන ළමයි දෙන්නෙක් ඉන්නවා මේක මේ ඒ සිනාරිය විතර ඒතකොට එයා ওই දේ ওই ඉන්ෂුරන්ස් එක ගනීද නැද්ද මට හිතෙනවා මෙහෙම එයා එයා සමහරක් විට මේ මේ ගන්න එකක් නැහැ. එයා ගන්න එකක් නැහැ කියන එක මට හිතෙනවා මේ මම මට හිතෙනවා මම මට පුළුවන් නම් මගේ ඒ ඒ தത്വයට මගේ හිත ගේන්න මටත් ඇත්තටම මේ බය කියන එක නැති කරගන්න පුළුවන් ශක්තියක්. ඒ කියන්නේ මම ඒකටම පොඩි උදාහරණයක් කියන්නම්. මම මුලින්ම මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මුලින්ම ගෙයක් ගන්න යද්දී ඇත්තටම බැංකුවෙන් ඇවිල්ලා ලොකු ඉන්ෂුරන්ස් එකක් කතා කරා. මට ඉතින් ඒ දවස්වල මම විතරයි රස්සාව කරේ මගේ ඒ ඒ බයටම මම ඇත්තටම මේ ඒ ඉන්ෂුරන්ස් එක ගත්තා. නමුත් ටික කාලයක් ඇද්දී මගේ භාර්යාව එයා කිව්වා මොනවා හරි වුණොත් අපි ඉතින් ගේ විකුණලා මොකක් හරි කරගන්න පුළුවන් අනිත් එක මගේ දැන් රස්සාවක් තියෙනවා එහෙම කියලා. ඉතින් අර සමහරක් වෙලාවට මම කියන්නේ මේ මේ తත්වයේ අනුව මේ අර බය කියන එක ඇත්තටම දැන් නෑ මට. මොකද මම ඊට පස්සේ මම දන්නවා මම ඊට වඩා ලොකු මේ මේ මේ මෝගේජස් වලට ගියා ඒ වගේ දේවල් නිසා නමුත් ඒ ඒ බය ඇති වුණේම නැහැ. ඉතින් ඔය ඕක ඇති වෙන්නේ අර අපේ තණ්හාව නිසා. අපේ තණ්හාවයි අනිත් එකම දැන් මම මැරුණොත් මොකද මගේ ළමයින්ට වෙන්නේ? මගේ මේ මේ ඔක්කොම නැති වෙනවා. ඒ ඒ ඒ කියන සිතුවිල්ල නිසා තමයි ඕක ඕක නැති කරගත්ත දවසට මම හිතන්නේ ඒ බය නැති වෙනවා. ඔව්. හොඳයි. දැන් ඔබතුමා කියපු කාරණා විදිහට ඔබතුමා ඉන්ෂුරන්ස් එකක් එහෙම අරගත්තා, අර ගන්නවා. මේ ඔබතුමා අපතම් මාර්ගඵලයක් ලැබුම් නැති පුද්ගලයා මේ පෘථග්ජන මිනිසයා ඔබතුමා ගන්නවා. නමුත් අර මාර්ගඵලයක් එහෙම ලැබපු මිනිසයා මේ මේ මේ මේ වගේ තත්ත්වයක් දැකපු වෙලාවේ ඉන්ෂුරන්ස් එකක් එහෙම ගන්නෙ නෑ. එයා මේ මේ මේ මේ මේක අනිත්‍ය අනිත්‍යයි දුක්ඛය අනාත්මයි ඕවා වෙනවා කියලා මම දන්නවා අනිත්‍ය නිසා ඕවා නම් වැඩක් නැහැ කියලා නිකන් ඉන්නවා ඔය දේ දැකලා බුදුහාමුදුර බුදුහාමුදුර ඔබතුමා බොහොම අනර්ග පුද්ගලෙක් කියලා අනිත් එක්කෙනා නරකයි කියලා මේ කියයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ මට මතක් වෙනවා මෙහෙම දැන් පසුගිය දවසේ මේ මේ වස් කාලේ යොමු වෙච්චලා දැන් සත්‍යීත්තුමා ඉවත් වුණා සාකච්ඡාවෙන් ටික දවසකට. ඉතින් ඔය මම සත්‍යීත්තුමා පුද්ගලික කතා කරලා මම කිව්වා දැන් වස් කාලේ නිසා අපි උත්සාහ ගන්න ඕනේ භාවනා පිටක් වැඩිපුර නිරත වෙන්න මේ කියලා ඉතින් මම එතුමාගෙන් මේ බලාපොරොත්තු වුණා ඉතින් හොඳ උපදෙස් මම ඇහුවා ඉතින් උපදෙස් දෙන්න මොකද්ද කළ යුතු කියලා. ඉතින් මට හිතුණා මේ හොඳට භාවනාවකට හොඳ උපදේශයක් මට දෙයි. අනිත්‍ය වඩන්න, මරණ සතිය වඩන්න මොනවා හරි හොඳ භාවනා කමටහනක් දෙයි කියලා මම හිතාගෙන හිටියේ. අනේ එතුමා මට කිව්වේ එහෙම දෙයක් නෙවෙයි. එතුමා කිව්වා මේ වෙනදට වැඩිය ටිකක් වැඩිපුර මේ වයිබ් ගැන හොයලා බලන්න කිව්වා. වෙනදට වැඩිය මේ මේ එයාගේ වැඩේට ගෙදර වැඩවලට ටිකක් උදව් කරන්න කියලා කිව්වා. ළමයින්ගේ වැඩ ටිකක් වැඩිපුර කරන්නයි කියලා කිව්වා. මේ ඒගොල්ලන්ගේ ටිකක් හොයලා බලන්න වැඩිපුර උනන්දු වෙන්නේ ඒවට එන්න ওই වගේ මාලාවක් තමයි මට දුන්නේ. <laughs> ඉතින් ඔන්න විශ්වාස කාලේ මට දීපු 아무තු ඇඩ්වයිස් එක. ඉතින් මම ඒක නිකන් highlight කරා මේ වෙලාවේ කියපු දේ. ඉතින් මට ඒක මතක් වෙච්චින්ද මොකද මේ මේ මේ මේ ධර්මයේ මේ මෛත්‍රිය කරුණාව කියන දේ බොහොම ඉහළින්ම තියෙන දෙයක්. ඒ දේ ඉන්නෙම මේ සත්‍ය අවබෝධයත් සමගමයි. එහෙමනම් යම්කිසි පුද්ගලෙක් ඔය ඉස්සලා කිව්වා වූ ජනක සිල්වර්ධන මහත්තයා ලොකු දින එක්කෙනාට සත්‍ය අවබෝධ වෙලා නම් යම් කිසි මට්ටමකට සෝවාන් සකුදාගමනකල එයා තුල මහා ලොකු මෛත්‍රියක් මෙත්තාවක් කරුණාවක් තමන්ගේ වගකීම් ගැන අවබෝධයක් තියෙනවා එයාට. එයා දන්නවනම් මෙවැනි දෙයක් මේ ලෝකේ මේ මේ මොකක්ද අෂ්ටලෝක ධර්මයන් නිසා මෙවැනි තත්ත්වයන් දැන් සිදු වෙනවා. මගේ රස්සාව තවිජනක් තියෙනවා, රස්සාව නැති වෙනවා. ඒතකොට මගේ මර යුතුයකමක් තියෙනවා. ළමයින්ට කන්න බොන්න දෙන්න, ඒගොල්ලන් ඉන්න වහලක් තියෙනවා. ඒගොල්ල පාටු වැහෙන්නේ. ඒ නිසා ඒ සඳහා මම කළ යුත්තක් තියෙනවා මේ සිස්ටම් එක තුළ ඉන්ෂුරන්ස් ගන්න ඕනේ. ඒවා මම කරනවා. ඒවා යා කරනවා. හැබැයි ඒවා කරන්නේ මේ තමගේ රස්සාව තුනන් පස්සේ රස්සාවටත් සාප කළා රස්සාව නැති කොට සාප කරන මේ මනසින් නෙමෙයි. අර ඒ අර කලියුතු දේ කරනවා නමුත් අර අල්ලා ගැනීමක් නැහැ ව්‍යාපාදයක් ඇති කරගන්නේ සිදුවන සිද්ධි වලට මේ ඒ පිළිබඳ සිතුමින් හිතවනේ මොනව වේද කියලා කල්පනා කරලා තමන්ගේ කාලේ නෙවෙයි ආ වැය කරන්නේ කළ යුතු දේ කළා එයා එයාගේ භාවනා කටයුතු වල නිරත වෙනවා ඒක පුතේ මම කියන්නේ මම කරන දේ නෙවෙයි අර අර මාල්පල්ලාවි පුද්දලෙක් නම් අර පුද්දලයා මේ පුද්දලයා කරන එක එයා අදපත් අදාරංචි ලැබුණත් ඔන්න හෙට ලැබුණ සුමානින් නම් මේක තියෙනවා කියලා එයා අදවසක් එකක් කරන්න කර කර යුතු භාවනාවම ඉදිරියට තමයි කරන්නේ නමුත් එයා ඒ අර සාමාන්‍ය ජීවිත අනිත්‍ය වෙනුවෙන් කළ යුතු දේ කරනවා මෛත්‍රීන් කරනවා එමුත්‍යයි එහෙමයි මම ඒ දේ දකින්නේ ඉතින් ඉතින් බොහොම පිං රොෂාන් මහත්මයා ඒ කාරණා ඉස්මතු කරගන්න අපිට කරුණ දෙන හැපෑවට මම හිතනවා ඉතින් යමක් මම එකතු කරන්න උත්සාහ කරා කියලා ඒ කාරණාවත් එකතු කරලා යමක් කියන්න කියලා මම ගෞරවයෙන් කමල් තෙන්නකෝ මහත්මයාට යොමු වෙන්නම්. ඔබතුමාත් එක්ක කතා කරන්න තියෙන සද්දවසදී. කමල් තෙන්නකෝ මහත්මයාට පුළුවන් කතා කරන්න. හොඳයි. ඒක මම කතා නලවත්වන්ද මට පොඩි අදහසක් එකතු කරන්න හිතුණා එතනදී මේ දැන් අපිට මේ දැන් ඇත්තටම අපි හිත නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ළමයන්ට පවුල් වලට මේවා ආරක්ෂාවෙන්න ඒ ක්‍රමයේ සලසලා තියෙනවා නම් අපිට ඇත්තටම නිදහසේ භාවනාවක් නැත්තම් ධර්මයක් අදාහ ධර්මයක් දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා නැත්තම් අපි දැන් භාවනාවට ඉඳගත්තොත් අපිට එහෙම ආරක්ෂාවක් එහෙම නැත්තම් මේ ඒක ගැන කල්පනා වෙනවා. ඒ හින්දා මේ මම නම් හිතන්නේ දැන් අපිට නම් මේ රටවල් වල නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ රටේ ආරක්ෂාවක් තියෙනවා. මොනවා හරි වුණොත් ඉන්ද කණ්ඩ දෙන්න මොනවා හරි සිස්ටම් එකක් මේ රටවල් වල තියෙනවා. නමුත් එහෙම නැත්තම් අර වාගේ මොකක් හරි තමයි ආරක්ෂාවක් කරගැනීම තමා සුදුසු. එතකොට එහෙම නැත්නම් ඒක මහත් ආත්ම ආත්මාර්ථකාමී මේ ක්‍රමයක් සිතිවිල්ලක් විදිහට තමයි මට හිතෙන්නේ. සිරුවන් සරණයි. සිරුවන් සරණයි මාර්ගය බොහොම පිං. බුද්ධජනක මහත්මයා ඔබතුමායමක් ලියලා තිබුණා ඒ ගැනත් යමක් කියන්න. ඔව් මම අර දල්වත්ත මහත්මයා කියපු දෙයට එකඟ වෙනවා. ඒකෙන්දී ඇත්තටම මේ මේ අන්තිමට අර මෙත්තා කරුණා ඒවා ඒවා තියෙන්න ඕනේ. එහෙම නැතුව දැන් අපි හිතමු දැන් මේ ඕක මටම වුණා මේ මම දැන් මේ ගෙදර ඉන්නකොට මේ <laughs> එක අපි නෝනා මේ මොකක් හරි කෑම එකක් වගේ කියලා. ඉතින් මේක ගැන හොඳ දැවුවා මම කොහේ ඉතින් ඔය පටවි ඉතින් ඇතුලේ තියෙන පටවි එළියේ තියෙන පටවි. ඉතින් ඉදිරියට කොහේ වලක ඉතින් අර මම පස් පිඟානක් බෙදලා දෙන්නම් කියලා කන්නේ. මේ යන්නේ ඒ වගේ මේ මේ අපිට එහෙම මේ ජීවිතේ ලෞකික ලැබ කතා මේ ජීවත් වෙනකොට ඒ අවශ්‍ය දේවල් කරන්න වෙනවා. ඒ වගේම මෙතන තව උදාහරණයක් තමයි මම ඉක්මනට කියන්නම් ඒ ඔය සම්බන්ධයෙන් අපි එක එක ගෙදරක ඉන්නකොට මේ මේ අපිට සිද්ධ වුණා මේ යම්කිසි මේ ටර්මයිට් යන්ට තියෙන ට්‍රීට්මන්ට් එකක් කරන්න ඒක මේ ඉතින් විශාල මුදලක් දීලා ගත්ත ගියක් ඉතින් මේ ඒවා කරන්න ඕනේ ඉතින් ඒක මිනිස්සෙක් කියලා ඉතින් මේ කන්සල්ටන්ට් කියලා කියන්නේ දෙයක්. ඇවිල්ලා ඉතින් අපිට කියනවා මේ මේ මම මේ බොහොම ආරක්ෂකයි තමයි මුකුත් ප්‍රශ්නයක් නැහැ. මේ ඒක කියලා ඉතින් අපිට කියලා ගියා. ඉතින් මම ඕක ටිකක් වැඩිපුර විස්තර බලනකොට මේකේ තියෙනවා මේ ඇත්තට මේකේ මේ ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒක සැරේ මෙහෙමයි වෙන්නේ. දැන් ඊයන එන ඒ තමයි. ඒක කෑවිලා. එයා ඒකෙන් එයාව පිස්සු වෙන වගේ වෙලා ඒ සතුව ආපහු ගිහිල්ලා ඒක එක්කෙනා ඒක ඉන්ෆෙක්ට් කළා. ඒක මේ මුළු කොළණියකම නිකන් මරලා දාන්න ඒ වගේ මේ කැනිබලිසම් වගේ ඒ වගේ හරි මේ තත්ත්වත් ඒ විදිහට තමයි ඒක විනාශ වෙන්නේ. මේක මේක දැක්කට පස්සේ අපි තීරණය කරා මේ ගෙවල් කැඩිලා විනාශලා කියක්කම නැහැ මේක නම් කරන්නේ නැහැ අන්න ඒ වගේ සමහර දේවල්දී අපි තීරණ ගන්නවා ඒ විදිහට ඒ අදාළ ආකාර අනුව. පෙරවන් සරණයි. පෙරවන් සරණයි බොහොම පින්දුලුක් මාතේ. ඒක තමයි ඒ ජීවිතේ ඒ අවස්ථාවල තීරණ ගන්න පුළුවන් අවස්ථාව තීන අවස්ථාවල තීරණ ගන්න එක බොහොම වැදගත්. නමුත් ඒ වගේම මේ ජීවිතේ අපි ඉන්නකොට අර අපි මම අපි කිසමයින මම ධර්මයේ ඉගෙන ගන්න මුලින් කාලේ මෙත්තා මුදිතා කරුණා මම ඒවා දැක්කේ නිකන් මේ මේ ඒක ෆන්ඩමෙන්ටල් බේසික් දේවල් බේසික් නෙමෙයි නිකන් ආරම්භක දේවල් මහා ගැඹුරු නැති දේවල් ගැඹුරු දේවල් තමයි මහා ලොකු විදර්ශනාව දුක්ඛ දුක්ඛය අරමයා තමයි ලොකු ගැඹුරු දේවල් මෙත්තා වකුණු කාලේ මෙත්තාමයිත් කරනවානේ පොඩි දේවල් කියලා. නමුත් අපිට දැන් තේරෙනවා ඒ වගේම අපි තේරෙනවා කියන්නේ අපි අහලවත් තියෙන අඩු වශයෙන් මේ ධර්මයේ ඉහළටම ගිය පුද්ගලයා තුල තමයි මේ මහා මෙත්තා කරුණා මුදිතා කියන දේ සැබෑවෙන් ඇති වෙන්නේ. ධර්ම අවබෝධයේ දැනුමත් එක්ක තමයි මේ මෙත්තා මුදිතා කරුණා කියන දේ ඇත්තටම ඇති වෙන්නේ. ඒක ඒක තමයි අල්ටිමේට් දේ. මූලම දේ කියලා අපි කලින් හිතාපු සුළුවෙන් සැලකුව දේ ඒක තමයි ලොකුම දේ. ඒ නිසා ඒ දේ අසුළුවෙන් සැලකන්න නරකයි අපි මේ කරන හැම කටයුත්තක්ම. සත්‍යතුමා මේකම කියන වගේ ගෙදර මේ කාලි වල පිඟාන හොරදන් දේ පවා කරුණාවෙන් කරනවා නම් මේ දේ මම කෙලින් නිසා මේ ගෙදර නැන්නේ අනිත් අයට සේවයක් වෙනවා අනිත් අයට කාලය ඉතුරු වෙනවා වයත් වෙලා හරි ඉතුරු වෙනවා එයාට වෙන වැඩක් කරන්න පුළුවන් ඒ දේ කරුණාසිතින් කරනවා නම් ඒ ඒ ඒ සිදුවේ උත්තර අපි මේ කාරණාවට යමුනේ බය ගැන කතා කරනකොට ඒකට එහෙනම් මේ ඒ ඒ බයෙන් බය බයෙන් අගතියට යෑම සිද්ධ වෙන්නේ කාමයේ සම්බන්ධ කරගෙන කියලා අපි කිව්වා. ඉතින් ඒ කාමයට අපි අල්ලාගත්තා වූ දේවල් නිසා මේ සම්මුති ලෝකේ පවතිනා වූ බොහෝ දේවල් පවතින්නේ ඔය ඉන්ෂුරන්ස් කම්පැනි වගේ විශාල මහත්මයා කිව්වේ ඒ වගේ දේවල්. ඉතින් ඒ ඒ සඳහා කළ යුතු දේවල් අපි කරනවා කරුණාවෙන් මෙත්තාවෙන් අනිත්‍ය වෙනුවෙන් ඒ වගේම තමා කෙරෙහිම මේ මේ මේ ඇතුව මේ ඇතුව ඉන්නා වූ සත්‍ය කෙරෙහිම කරුණාවෙන් මේ දෙක කරනවා. මොකද මේ ලැබුවා වූ සත්‍යභාවය තුළ අපි විසින් ලබාගත යුතු ලබාගත හැකි උපරිම ඵලයක් අපිට තියෙනවා. ඒ උපරිම ඵලය කරා යෑම සඳහා අපි ලෙඩ දුකට බෙහෙත් ගන්නවා. ඒ සඳහා අවශ්‍ය හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් කරන් තියෙනවා. ඒව කරනවා. ඒක කරාට කමක් නැහැ. නමුත් අපි දන්නවා මොනවා ගත්තත් හිත මොන මොන ඉන්ෂුරන්ස් තිබුණා වුණත් හිත පාරේ බහලා යනකොට හෙලිකොප්ටරයක් ඔලුව උඩ මෙච්චර තැන් තියද්දි කඩා වැටෙන හෙලිකොප්ටරයක් ඔලුව උඩ කඩා වැටලා මැරෙන්න පුළුවන්. මෙච්චර තැන් තියද්දි කඩා වැටෙන තමන්ගේ මුවේ පුංචි ඔලුව උඩ උඩටම වැටලා මැරෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න තියෙන දේ වෙන්න පුළුවන් ඒක කොහොමදත් තව තවත් සිදුවෙන්නේ. ඒ නිසා ඒ දේ දැනගෙන කලින් දේ කරනවා කියන එක තමයි මට මන් තියෙන්නේ. හොඳයි අපි අද සාකච්ඡා නිමා කරමු කියලා මට හිතෙනවා. අපිත් හැමෝම එකමගේ යමු වුණා සාකච්ඡා මණ්ඩපයේට. ඉතින් කමල් මහත්තයාට කතා කරන්න මම හිතන්නේ බැරුණා. කන්ති කතා කරලා. ආ හොඳයි අනිත් බොහොම පින් කතා කරන්න පුළුවන් වචනය. කමල් තෙන් කතා. කමල් මහත්තයා බොහොම ස්තුතියි. මම කීප දේ හොඳින් අහගෙන හිටියා. ඒ ගැන මම බොහොම සතුටුයි මට අද ඒ ගැන කතා කරන්න තරම් මගේ දැනුම මදි. මේ පසු වෙලාවක් මම ඒකට සම්බන්ධ වෙන්නම්. බොහොම පින් කමල් කරන මාත්‍යා ඔබතුමා මට මේ ඊමේල් පණිවිඩය ගෙන්න සුදුයි. ඔබතුමාගේ මේ උදව්වට බොහොම ස්තුතියි. ඔව්. අපි මේ මම සම්බන්ධ වෙන්නම් පස්සෙ හොඳේ හොඳයි හොඳයි බොහොම සන්තෝෂයි කතා කරාට අපි ඊගව සාකච්ඡාවලදී ඒ අපි ක්‍රමක්‍රමයෙන් ඔබ සම්බන්ධ මේ දලොත් මහත්මයා මට පොඩි මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබතුමාගෙන් හරි කාගෙන් කවුරු හරි කැමති කෙනෙක් පිළිතුරක් දෙන්න මේ ප්‍රශ්නේ අහන ආරි ඇග්නියතුමා තමයි අද දන්නේ කියලා ආ බය කියන්නේ කාමයේ කිව්වා නේද එතකොට කාමයේ කියන්නේ එකක් කියන්න පුළුවන් ආසාව කියලා නේද එතකොට දුක කියන එක ආසාව කියලා ගත්තොත් ආසාව කැමැත්ත ආදරය. හරිද? හරි මහත්මයා එහෙනම් එක වචනයකින් උත්තරේ දෙන්න. මම නැවත කියන්නම්. බය ඇහෙනවද මං කියනවා? ඔව් ඇහෙනවා කියන්න. දැන් දලුවත් මහත්මයා කිව්වා බය කියන්නේ කාමය කියලා. නේද? එතකොට කාමය කියන්නේ ආසාව, කැමැත්ත, උවමනාව කියන ඒ වචන ටික යෙදෙනවා කාමය කියන එකට. එතකොට ආසාව කියන්නේ ආසාව කියනකොට එතකොට දුක කියන්නේ මේ ආසාව කියන එකට දැන් බය කියන එක ආසාවද දුක කියන එක ආසාවට ගලපන්න පුළුවන්ද? මම එකක් කියනවා කවුරු හරි කවුරු හරි මරුණහම අපි අඬනවා. අපි අඬන්නේ ආසාව නිසා. දුක කියන්නේ ඇත්ත වශයෙන්ම අපි එයා යනවට කැමති නෑ. යව තියාගන්න. ඒකට කැමැත්තනේ. ඒකට දුක කියන්නේ ආසාවද? හොඳයි මම මම යමක් කියලා කියන්නම් දුක කියන්නේ ආසාව නෙමෙයි දුකට හේතුව වෙන්නේ ආසාව වෙන්නේ කියලා මට හිතෙන්නේ අපි මෙහෙම කිව්වොත් දැන් බයට ඔබතුමා ඔබතුමී ගියා වගේම ලස්සනට පස්සට යමු තථාගතයන් වහන්සේ බය කියන වචනේට කාමය කියන වචනේ සඳහන් කළා කාමයට තවත් වචනයක් බය කියලා එතකොට ඒක ඇත්තයි. එතකොට මේ කාමයේ කිව්වම අපි දන්නවා සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා. එතකොට කාමයේ කියලා කියන්නේ සංකප්පයක්. ඒ කියන්නේ කාමයේ කියන්නේ එළිය ඇති වස්තුවක් නෙවෙයි. අර මැරිච්ච පුද්ගලයා නෙවෙයි කාමයේ වෙන්නේ. මේ සංකප්පේ තමයි කාමයේ වෙන්නේ. මොකද්ද? ඒ සංකප්පේ මේ පුද්ගලයා මේ මගේ දරුවා ඈ මගේ දරුවානේ තව හිටියනම් හොඳයි ඉන්න තිබුණා නේද? ඈ මෙයා කොච්චර මවුරුන්ද මං හදාගත්තේ කොච්චර මං විඳන් කළාද මේ තව ඈ ඔය වගේ දේවල් නේ. එතන ඇතිනේ. එතකොට මේ නොයෙකුත් විදිහට එතකොට මේ මේ විඳන් කළාද මේ ගේ හදාගත්ත ගේ කැඩුනා. එතකොට ගේ නෙමෙයි කාමයේ වෙන්නේ කාමයේ වෙන්නේ. එතකොට මේ තමන්ගේ සංකප්පය. එතකොට මේ ඒක ඒක තමයි මේ සංකප්පයේ තියෙන තෘෂ්ණාව සම්පූර්ණ කරගත්තේ තෘෂ්ණාව මූලික කරගත්තේ සංකප්පයක් තමයි තියෙන්නේ. එතකොට ඒ සංකප්පේ නිසා අර යථාර්ථ ධර්මයේ සිදුවිය යුත්තේ සිදුවෙනකොට ඒ කියන්නේ අනිත්‍යතාවයටපත් වෙනකොට විපරිණාමයටපත් වෙනකොට ජරාවටපත් වෙලා මරණයටපත් වෙනකොට ඒක දන්නේ නැතිකම නිසා දුක්ඛය ඇති වෙනවා ඒ සංකප්ප හේතුවෙන් ඒ එතකොට ඒ ඒ මේ විදිහට ඒක වෙන්නේ එතකොට මේ දුක්ඛයට දුක බයට කියන තව නමක් දුක කියනක වගේ ප්‍රශ්නයක් දවුත් මේ හැදි කරන බයට කියන නමක් දුක වචනේ පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව්. ඒකට දුක දුක සහ බය කියන දෙකම තෘෂ්ණාවේ ප්‍රතිඵලයක්. ඒ තෘෂ්ණාවේ ප්‍රතිඵලයේ හැටියට මම දකින්නේ තෘෂ්ණාවේ ප්‍රතිඵලය කියන්නේ සංකප්පේ ප්‍රතිඵලය. සංකප්පය ඇති වුණා හේතු වුණා වූ අවිද්‍යාවේ ප්‍රතිඵලය නිසා සංකප්පේ. ඒ සංකප්පේ ප්‍රතිඵලය නිසා තෘෂ්ණාව, තෘෂ්ණාවේ ප්‍රතිඵලය නිසා බය, බය ඒ ආකාරයට දුක ඇති වුණා කියන්නේ. ඉතින් දුකට ම බය කියලා කියනවා කියලා පොත්පතේ මම දැකලා නැහැ. කාමයට බය කියලා කිව්වට කියන්නේ. නමුත් ආරි මහත්මයාට බොහොම ඊට වැඩි යමක් කියන්න පුළුවන් ඒක. ඒතරම් තමයි. අතේවන් තරණයි මේ දෙමිතින් අපි දැන් මේ එක වචන දාන විදියට ඇත්තම මම නම් හිතන විදිය දැන් අපි දුක්ඛ සත්‍ය කියලා ගත්තාම ඒක මේ මේ බයත් බයත් පැත්තෙම දුකක්ම තමයි. එතකොට මොකද මේ මේ සංසාරේ මේ නොදැනෙකම නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති නිසා අපි මේ යථාර්ථය නොදැනීම නිසා තමයි මේ බයත් මේ ආසාවල් මේ හැම දෙයක්ම ඇතිනේ. ඒ හැම එකක්ම දුක් සත්‍යයට අයිති වෙනවා කියලා මම නම් හිතන්නේ. එතකොට අපි ඒක අපි කොහේ කොහේ ඇත්තෙන් බැලුවත් මේ බය මේ වචනෙන් අපි මේ මේ මේ අදහස තේරුම් ගන්න හැදුවත් මේ හැම දෙයක්ම දුක්ඛ සත්‍යයට අයිති වෙනවා කියලා තමයි මොනනම් හිතන්නේ. ඉතින් අපි ඒ ආශාව නිසාම තමයි අපිට බයක් ඇති වෙන්නේ. එතකොට ආශාව නිසාම තමයි දුකක් ඇති වෙන්නේ. එතකොට මේ හැම එකම දුක්ඛ සත්‍ය තුළ අපිට දැනගන්න මේ දුක්ඛ සත්‍යයට අන්තර්ගතයි කියලා මේ හැම දෙයක්ම කියන එක අපිට ඒකද කරන්න තියෙන තේරුම් ගන්න. දලුවත් මහත්මයා එතකොට මට මේ ප්‍රශ්නයක් එනවා මේ කවුද අපේ මේ කවුද චන්දන මහත්මයා කිව්වා නේද අර මේ මේකත් පැහැදිලි කරලා දෙන්න මගේ මේ සැකයක් තියෙන්නේ තවම මේ රහත් වෙනතුරු මේ බය තියනවා කියලා මම පොඩි උදාහරණයක් දෙන්නම් දැන් විසාකාව මේ කියන්නේ මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙක් එයා යනවා බුදුරජාණන් වහන්සේ ගාවට කොණ්ඩේ කඩාගෙන තෙත පිටින් එයාගේ මිනිපිරියක් මැරුණා කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වගේක් අහනවා. ඔක්කොමල්ලා එයා ඒ දුකෙන් යන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඉන්නවා මේ රටේ මේ පළාතේ ඉන්නේ ඔක්කොම දරුවෝ ඔබේ වෙනවනම් කැමතිද ඔබ? අනේ ඔව් මං හරිය කැමතියි කියලා කියනවා. ඒ කියන්නේ දැන් අර මැරුණ එක්කෙනාටත් තියෙන ආදරේ වැඩිකමට මේ කතාව කියන්නේ. ඒක ඉතින් අපිට දැන් පැහැදිලි වෙනවනේ කතාව කියනකොට. එතකොට එයා සෝවාන් වෙච්ච කෙනෙකුට ඒ බය තියුණනේ ආදරේ අය කියන එක තියුණනේ. එතකොට ඒ ඒ සූත්‍රයේ හැටියට අර මේ චන්දන මහත්තයා කිව්ව කතාව රහත් වෙනතුරු තියෙනවයි කියන එක මම හිතන්නේ අදුතරමින් අනාගාමි වෙන කලින්වත් මේ ද්වේෂයයි මේ කියන්නේ තෘෂ්ණාවයි දෙක ප්‍රහාණය වෙන්නේ එතෙන්දිනේ මේ කියන්නේ අනාගාමී වෙනකොටනේ සෝවාන් සකදාගාමී වෙනකොට තුනී වෙනවා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන්ම නැති වෙනවා එතකොට අන්න ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් මමත් ඉන්නේ නිකක් මේ පැටලෙවිච්ච හොඳයි. අපි මේ කාරණාවත් අපි තියාගන්නවා ඉදිරියට සංගරචක මහත්මිය ඉදිරියට කියලා අදහස් කරේ සත්‍යීතුමා හෝ යාපජින ලංකා ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන අපි ඒ ඒ කාරණා ඉස්මතු කර ගන්නවා. හොඳයි මතක් කරන්න කාරණාව ලොගොල්ලොත් මතක් කරන්න මතක් කරගන්නවා. මොකද අපි අපි මම ඔව් සම්තිරුවන් සරණයි දලවත් මහත්තයා මට චූටි දෙයක් කියන්න මේ ඉඩ දෙන්න එක මම හිතලා කිව්ව දෙයක් නෙමෙයි මම මේ ඊයේ පෙරේදා ධර්මදේශනයක් අහනකොට ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වේ මට ඒ ධර්මදේශනේ නම මතක නැහැ මට ඒ වෙලාවේ මහ විශාල ප්‍රශ්න ගොඩක් ඇති වුණා මේ මිදෙවියෝ බය වෙන්නේ එහෙනම් රහත් වෙලා නැති ලෝකවල තියෙන දෙවියෝ මොනවටද බය වෙන්නේ බ්‍රාහ්මණය මොනවටද බය වෙන්නේ මා මා බ්‍රාහ්මණයක් බයෙන් දින්නේ කියලා මටත් විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් ඇති වෙලා තියෙනවා දැන් මේ මේ ධර්මදේශනේ ඇහුවට පස්සේ ඒක නිසායි මම ඒක කිව්වේ දරුවන් සරණයි ඔතේරුවන් සන්නයි ධර්ම දේශනා මොකද්ද කියලා මට කියන්න පුළුවන් නම් එක්කම පුළුවන් නම් එවන්න මම අහලත් බලන්නම් මම දිනාරංකර හැමදෙන්නටත් අපි වෙනත් ස්වයන් වාසලට සත්‍යීතුමා ඇතුළු ආයතන වල ඒ ප්‍රශ්න දැනගමු. මේ කියන්නේ බය කියන මේ සංසාර බයේ සංසාරයේ යන කියන මේ බය සෝතාපන්න වීම සමග නැති වෙන්න ඕනේ කියන කාරණාව අපි හොඳටම අහලා කියලා තියෙනවා නේද? සංසාර සංසාරයේ ගමනෙන් එයා මිදෙනවනේ සෝතාපන්න මිදෙනවා කියන්නේ දන්නවනේ අඩුම වශයෙන් බව අතක් ඇතුළත ඒක ඉවරයි කියලා. එතකොට මේ සංසාර ගමනේ බයෙන් එයා මිදෙනවා. නමුත් ඒ ඒ නමුත් ඔයගොල්ලෝ කියන මතුරු ප්‍රාණාවන් ගැන අපි කතා කරලා බලමු. ඒ වගේම අර දුක්ඛය ගැන කියපු කතාවට මම හිතන්නේ ආරි මහත්මයා කියපු කාරණාවට එකඟ වෙන්න පුළුවන් අපිට බොහොම හොඳින්. මොකද අපි දන්නවා දුක කියලා කියන්නේ දුකේ 11 ගින්නක් ගැනනේ දුක කියලා කියන්නේ. 11 ගින්න මොකද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස, පිහි, විපයෝග, අපිහිව, සංපයෝග කියන විදිහට නේද? එතකොට ඒ 11 ආකාරයක ගින්නක් නේද? යම් පින්සන් ලබුදි සම්බුදුකම් කියලා. එතකොට මේ 11 ආකාර ගින්නි ගැන එහෙම නැත්නම් දුක්ඛයන් ගැන කියනකොට මේ දුක්ඛයන් සම්බන්ධ කරලා තිනවා මේ ධර්මයේ පිටෝපදේශයේ තැන් වල මේ අගති ගමන් වලට අපි දැන් කතා කරමින් සිටින්නා වූ අගති ගමන් වලට සම්බන්ධ කරලා කොහොමද ඒවා මේ සම්බන්ධ වෙන්නේ කියලා. දැන් ඡන්දයෙන් අගතියට යනකොට ඒ ඒ ඒ ඒ ක්‍රියාදාමයේ තුල මේ ಜಾති දුක්ඛ උපායාස කියන දේ දුක්යන් හැටියට ඇති වෙනවා. ඒ වගේම දෝෂයෙන් අගතියට යනකොට ජරා, දෝමනස්ස, පිහි, විප්‍රයෝගෝ කියන ඒ දුක්යන් ඇති වෙනවා. ඒ වගේම බයෙන් අගතියට යනකොට ව්‍යාධිය, ශෝක, අපිහි, සංපයෝගෝ කියන දේවල් දුක්ඛයන් ඇති වෙනවා. මෝහය නැගිට යාම සමග මරණ පරිදේව යම් පිච්ඡන් නරබති තම් පිදුක්ඛන් කියන ආකාරයට දුක්ඛයන් නැති වෙනවා. එතකොට මේ දුක්ඛයන් හතර දුක්ඛයන් සියල්ල අගති ගමන් හතරට කිසියම් ආකාරයක මැප් කිරිලක් මේ මේ සම්බන්ධ කිරිලක් සිද්ධ වෙලා තිනවා ඒ ධර්ම දේශ මේ මේ පිටෝක උපදේශය වෙන ධර්ම විශ්ලේෂණය කරන තැන්වල. ඉතින් ඒ අනුව අපිට හිතන්න පුළුවන් අර සන්දර්ශනායක මහත්මිය මතු කරපු කාරණාව බය කියන දේ දුක්යක්මයි ඒ දුක්ඛය තුල බය තියෙනවාමයි කියන කාරණාව. ඉතින් අරු මහත්මයාට ඒක අපිට පැහැදිලි කරලා දුන්නා ඒ දේශින් සම්බන්ධතාවය. ඉතින් ඒකට බොහොම පිං. එහෙමනම් අපි අද සාකච්ඡා නිවා කරන්න වෙලාව දැන් හරි. මම පටන් ගත්තකොට වගේම ඉතාම ගෞරව කරනවා සම්බන්ධව හිටිනා වූ සියලුම දෙනාට නම් වශයෙන් කියනවා හැම දෙනාටම කියන්න අවශ්‍ය නැහැ මේ මොකද මේ ඔයගොල්ලන්ගේ සම්බන්ධය මේ වැඩසටහනට අනුග්‍රහයක් දැක්වීම වශයෙන් කරපු දෙයක් හැටියට මම දකින්නේ බොහෝ විට ඒ තුලින් අපිට යම් යම් ආකාරයේ තමන්ගේම අදහස් එඩිට් කරගන්න ඒ කියන්නේ අලුත් කරගන්න අවස්ථාවක් ලැබුණා වෙන්නත් පුළුවන් එසේ නොතු නොලබුණා වුණත් මේ සානුකම්පාවෙන් අසහා සිටියා වෙන්නත් පුළුවන්. ඒ සියලු දෙනාටම අනේක වාරයක් වෙන්නේ. අපි මේ ආකාරයට තව සමාන දෙකක් විතර කොහොමද සාකච්ඡා විදිහට කරමු. ඉන් පසුව සත්‍යීත්වම සම්බන්ධ වෙනවා. අපි නැවත සැරයක් අපිට ඒකට සම්පූර්ණ විදිහට සාකච්ඡා ඉදිරියට කරන්න පුළුවන්. ඉතින් මම එහෙමනම් අද දවසේ සාකච්ඡා නිමා කරන්න ගෞරවයෙන් යොමු වෙන්නම් චන්ද්‍රාජ සන්නක් මාත්‍රන්ට. පෙරවන් සරණයි සියලු දෙනාටම මේ අපි දැන් පැය දෙක විතර කාල සීමාවක් හරි ඒක පොඩ්ඩක් වැඩි හරි මේ ධර්ම සාකච්ඡාවේ යෙදුණා මේ ඇත්ත වශයෙන්ම මේ ධර්ම සාකච්ඡාවට අයත්ම දෙයක් මට කියන්න හිතෙනවා දැන් ඇත්ත වශයෙන්ම අපි මේ එකතු වෙලා තියෙන්නේ fear of unknown කියන එක නිසා අපි දන්නේ අපේ ඊළඟ තැන සකස් කරගන්නයි මේ එකතු වෙලා ඉන්නේ නැත්තම් මේ මෙලව මේ ආත්ම භාවයේදී මේ ලැබෙන දේවල් වැඩි කරගන්න නෙමෙයිනේ. ඒකෝලට අත් වශයෙන්ම ඊළඟට යන ඇතිවන උප්පත්තිය මොන විදිහ උප්පත්තියක්ද අපිට ලැබෙයි කියන එක අපිට විශ්වාස නැහැ. ඒක සකස් කරගන්නයි මේ කරන්නේ. ඉතින් ඒක හැම දිනාටම බලාපොරොත්තු වෙන ආකාරයටම ඉතාම උසස් විදිහට සකස් කරගන්න පුළුවන් වේවා හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් දලුවත් මහත්මයා ටිකක් මම දැන් මේ වචනේ කියන්නත් කැමති නැහැ. දලුවත් මහත්මයා නිරෝගී. තව ටිකක් වැඩිය නිරෝගී වෙන්න මම මේ වැඩ ටික කරගෙන යන්න අපිට මේ දෙන අත ඒ වගේම අත් දෙකෙන් අපිට වැඩේ මේක සඵල කරගන්න නැති කරලා දෙන්න. ඒ පිනම ඔබ ඔබතුමාට නිරෝගී භාවය ලැබෙන්න හේතු වේවා කියනවා. ඒ වගේම මම අනික් අය අමතක කරන්නේ මෙතන ඉන්න සියලු දෙනාම අපි හැමෝම හැමෝම මේ කියන්නේ සුවයි කියලා කියන්න කෙනෙක් නෑ බුදුරජාණන් වහන්සේ කියනවා සුවයි ලෙඩ නෑ කියලා කියනවා නම් එයා හරිම පිස්සෙක් කියලා අර මාගන්ධි සූත්‍රයේදී කියන්නේ උන්වහන්සේ ඒක නිසා අපිට බඩගින්න කියන එකත් ලෙඩක් අතනීචයක් මොකක් හිතුවොත් දවසයි දෙකයි ඊට පස්සේ දොබල වෙනවා ඊට පස්සේ මැරලා යනවා ඉතින් ඒකත් ලෙඩක් තමයි ඒක නිසා අපි හැම දිනාටම මෙතන ඉන්න සියලු දෙනාටත් ඒ අයගේ දරුවන්ටත් ස්වාමි දුවරුන්ටත් ස්වාමි පුරුෂයවරුන්ටත් හැම දිනාටම අම්මා තාත්තලාට සියලු දෙනාටම දීර්ඝායස නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ පැය දෙක ඇතුළතදී අපි විශාල පිනක් ඇති කරගත්තේ අපි ඇත්ත වශයෙන්ම එක එක්කෙනාගේ හිත් වලට බහැලා බලන්න බෑ එක එක්කෙනාගේ හිත් කොහොමද වැඩ කරේ කියලා ඒ නැති වුණත් අපි ළඟ මේ වෙලාවේ වීතික්කම කියලා කියනෙව නැහැ ඒ කියන්නේ කය වචනය දෙක හසුරෝගන්නේ අපි ඉන්නේ මේ වෙලාවේ මේ දෙකෙන් කාගේවත් වරදක් සිද්ධ වෙන්නේ නැහනේ ඉතින් ඒකම ලොකු කුසලයක්නේ ඔය අපේ උදවිතියගම ස්වාමීන් වහන්සේ නිතරම කියනවා භාවනා කරනවා කියලා නිකන් ඉඳගෙන හරි ඉන්න. තව වචනයකින් කියනවා උන්වහන්සේ මේ ක්‍රිෂ්ණමූර්ති මේ තුමා ලියලා තියෙනවායි කියලා සුම්මා ඉරි කියලා පොතක්. be quiet be just be quiet කියන එක තමයි ඒක කියන්නේ නිකන් හිටපන්. ඒ ස්වාමීන් වහන්සේ මේ වචන කියලා කියලා නිකන් ඉන්න කියන එකයි. ඉතින් දැන් අපි මේ වෙලාවේ ධර්මයේ අසමින්නේ හිටියේ. ඉතින් එතන කුසලයේකුත් ඇති කරගත්තා. නීතික නීතිකම අකුසලයේත් අකුසලොත් නොකරගත්තා. ඉතින් මහා පින්කමක් මේක. ඉතින් අත් වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දාන තුනක්. එකක් ආමිෂ දානේ, එකක් අබේ දානේ, එකක් ධර්ම දානේ. ඉතින් මේ උසස්ම දානේ තමයි මේ වෙලාවේ අපි මේ බෙදා හදාගත්තේ. ඉතින් ඒකට උදව් උපකාර කරපු අය ප්‍රශ්න අහපු අය ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා මේ සියලු දෙනාටම දීර්ඝායස නිරෝගී සම්පන්නියම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නැවත වාරයක් කිසිම අතුරු ආන්තරාවක් සිද්ධ නොවේ රැකියාවල් ආරක්ෂා කරගෙන හැම දෙයකින්ම තමන්ගේ දරුමල්ලන්ද යාන වාහනවල යන උදවිය ඒකම ආරක්ෂා කරගෙන අද ඇත්ත වශයෙන්ම මට කියන්න දන්නේ තම තමන් ඉන්න රටවල මොකද්ද කියලා මං ඉන්න රට නම් ඒ ගෙටෙයිද කියලා කියන්නද? මම එක දෙයක් කියන්න සමහර වෙලාවට මේක දැන් ඔය නිවුස් වලට ගිහිල්ලා ඇති. දැන් බෙල්ල කපනවායි කියන එක තියුනේ මේ කියන්නේ මැදපෙරදිග රටවල මේ ඇමරිකාවේ කපනවා. දැන් ඊයේ කපලා එක්කෙනෙක්ගේ. ඉතින් දැන් කියන්න බෑ ඒ කිසිම තේරුමක් නැතුව. ඒක නිසා කොයි එක්කෙනාද එළියට ගිහිල්ලා ගෙටෙන්නේ. දැන් අර අපිට තියුනේ මේ තත්ත්ව කලබලේ ඒ වගේ තත්ත්වයක් අද ලෝකේ උදා වෙගෙන එනවා. මේක ඉතින් දන්නවා ඇතිනේ අය එසඑස් කියන එක ව්‍යාප්ත වෙගෙන යනවා ඒ වලින් භයානක தත්ත්ව තියෙන්නේ ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම හැම විදිහකින්ම සියලු දෙවියන්ගේම ආරක්ෂාව ලැබෙන්න කියලා මේ ආයත විතරක් නෙමෙයි සියලු සත්වයාටම ආරක්ෂාව ලැබෙන්න කියලා කාගේවත් මරණයක් කියන එකක් අහන්න දකින්න සිද්ධ නොකරේවා අකලට කලට නම් ඒක සිද්ධ විය යුතුයි ඒක නොවි තියෙන්නේ නැහැ අපි කොච්චර කිව්වත් අකල් දේවල් ඇහැටවත් දකින්න සිද්ධ නොවේවා කියලා රෝගීව ඉන්නවා නම් චන්දන මහත්තයා ගැන කිව්වහම මට හරියට වේදනාවක් ඇති වුණා. චන්දන මහත්මයා ඔබතුමාටත් දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය මම ප්‍රාර්ථනා කරනවා බය වෙන්න එපා. අපි බය කියලා මොනවක් කරා බය වෙන්න එපා කියලා කාටවත් කියලා මම කියනකොට මම බයයි. ඒක තමයි අපි එකිනෙකාට එක්කෙනා මේක කියාගමු අඩුතරමින්වත් පොඩ්ඩක්වත් දැනසීමට. ඉතින් මේ තම දෙනාටම එක විදිහම මම ප්‍රාර්ථනා කරනවා මේ අරුම භයානක අවස්ථාවල් වල අපි ජීවත් වෙන්නේ කොයි රටේද කොතනද කියලා කියන්න බෑ. මම ඔස්ට්‍රේලියාවේ වුණත් හුඟක් දේවල් ඇහුව හනවා භයානක තත්ත්වවල තියෙන්නේ. ඉතින් ඒ බෝලින් හැම දෙවියන්ටම පින් අනුමෝදන් කරමු හැම දිනම හැම සත්වයාම අහිංසක මිනිසුන්ට ආපදාවක් නොවෙන්න කියලා. ඒක තමයි මෛත්‍රිය. මගේ දරුවා මේ වගේ දේවල් අපිට අහන්න නොලැබේවා මේ කරගත්තා වූ මේ සියලු කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වෙලා අපත් බුද්ධ ශාසනයත් අපත් සියලු ලෝකවාසී සියලු සත්‍යාම ආරක්ෂා කරන්න කියලා මම මෛත්‍රී සහගතින්ම සාදුකාර දීලා හිතිලා සිටිනවා සියලු දෙනාම සාදුකාර කියලා හිතන් ඒක ඒ විදිහටම තම තමන් ගැනමත් හිතන්න අනුන් ගැනත් හිතන්න හිතලා හිතන් සාදුකාර කියන්නේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පෙරවන් සරණයි. මක් මේ ලබන සතියේ වැඩසටහනට මාතෘකා වෙන්නේ මෝහයෙන් අගති ගමනයි. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනම් අපේ සේන මහත්මයාට තාරි මහත්මයාට ටිකක් වැඩිපුර පොඩක් තොරතුරුක් වාගෙන පොඩක් ලෑස්ති වෙන්න මේ ලබන සතියේ සමාජ අපේ වාද මාතෘකාවට එන්න බැරි ඉතින් අද වාද මාතෘකාව ගන්න බැරි ඉතින් තමයි අර හොඳ වෙලාවට අපි කලින් ඒ දවස්වල කරපු සාකච්ඡාවලට මම බය පිළිබඳව කතා කරන්න ලෑස්ති කරගත්තු තොරතුරු වගේක් එන්නේ ගුණ කරන්ට විශේෂින්ට යොමු කරගත්තා. ඉතින් මෝහයෙන් නැගති ගමන ගැන කතා කිරීම අපි කවුරුත් කතා කරමු. අපිට මෝහයෙන් ගැටලුව කියන්නේ ලොකු ඒරියා එකක් නේ. මොහේ කියන්නේ මේ අනිත්‍ය දෙනිත්‍ය කියන ගන්නා වූ විපල්ලාට සම්බන්ධ වෙච්ච විඥාන ආරයට සම්බන්ධ කාරණාවක් මොහේ නැගති ගමන කියන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක ගොඩක් කතා කරන්න පුළුවන්. ඉතින් ආරි මහත්මයා සේන මහත්මයා මුල් වෙන්න කියලා යෝජනා කරනවා වැඩසටහනට. ඉතින් ඒ වගේම මම මතක් කරනවා මේ ඊයේ දවසේ ඉඳන් මම සවන්සෙස් ගුවන්විදුලි වශයෙන් මේ පටිච්චසමුපාද පිළිබඳ ලේඛන තුනක් දාලා තියෙනවලු. මේ ඒක ප්‍රචාර වෙමින් තියෙන තුන අහන්න ඒවා වැදගත් දේවල් තියෙනවා ඒකේ. ඉතින් අදත් ටික වෙලාවක ඒ වැඩි තුනම දාලා තියන්න. අහන්න හුඟක් වැදගත් ඒක. දර්ශන හමුතුන්ගෙත් ඒදීම් බුදුදාස මහත්මයාගෙත් කෝට්ටේ ශ්‍රී දේවානන්ද හමුතුන්ගෙත් දේශනා තුන. හොඳයි. එහෙනම් හැමදාටම තෙරුවන් සරණයි. අපි මුණ ගැහෙමු හෙට දවසේදී අභිධර්ම සාකච්ඡාවේදී. තෙරුවන් සරණයි. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි.